අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් උඹ නැත්තම් වැඩමුළුවේ අවසාන දේශනාව වශයෙන් ධර්ම දේශනාවට ඉදිරිපත් වෙලා ඉන්නේ කාලය පැමිණලා තියෙන සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවී තබ්බා නව පාරිශුද්ධි පධානි අංගං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා ජීවිතයක එනතම් පැවිදි ජීවිතයක එහෙම නැත්නම් තපස් ජීවිතයක තන වඩාකට යුතු ධර්ම කොටස නමයක් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ අනුමැතිය අනුව අනුදන්ම ඇතුව තේරුම් ගැනීමට අපි මේ සැදී පැහැදී ඉන්නේ. ඒක සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අපිට ඉදිරිපත් කරන්නේ නව ධම්මා භාවේතබ්බා. වඩාගත යුතු, තනාගත යුතු නමයක් තියෙනවා දන්නවද කියලා. ඒ අපිට අපේ අවධානය ගන්න යොමු කරවන්න. ඊට පස්සේ ආරියපුත් මහ ස්වාමීන් වහන්සේ මේකට උත්තරයක් දෙනවා නව පාරිශුද්ධි පධානියං ගන්දි කියලා. මේ භාවනා කියන වචනේ අර්ථ තමයි මේ සඳහන් කරන්නේ. පාරිශුද්ධි නමයක් තියෙනවා, පධානියංග නමයක් තියෙනවා. පාරිශුද්ධි කියලා කියන්නේ නොකල අතහලීම් අතහල යුතු දේවල්, විසුද්ධි. අතහැරලා දාන්න. ඒකෙන් පිරිසුදු වෙන්න කියනවා. ප්‍රධානී අංග කියලා කියන්නේ වැර වඩන්න කියනවා. ඒ එකින් එක එකින් එක ඉදිරියට යන්න වැර වඩන්න ඕනේ. අපි මේ එකක් හරි අතහැරියයි කියලා. මොකක් හරි අපි නරක පුරුද්දක් අතහැරියයි කියලා ඒකට සතුටු වෙවි හිටියොත් අපි එතන එහෙම්ම ගිලා බහිනවා. අපි එතනම ටැග් ගහනවායි කියලා කියනවා. මෙට් ඇහි වෙනවායි කියනවා. ඒක හරි ඒක ඉවරයි. ඊට පස්සේකට යන්න ඕනේ. ඊගායකට යන්න අපි වැර වඩන්න ඕනේ. ප්‍රධානී අංග කියලා කියන්නේ ප්‍රධාන වීරිය වඩන්න ඕනේ කියලා. ඒක උච්චතරම වීරියක්. ඉතින් මේ විදිහට තමයි අපි මේ ගමන යන්නේ හරියට උර්ගෙක් හැවහලන්නාසේ. ඒ හැවහලන්නේ අටින් ඉන හැව හැම ප්‍රයෝජන ගන්න. ටික වෙලාවක ඒක කැඩනකොට තවත් ඇටින් හමක් එනවා. එන්නේ එන්නේ එන්නේ එක එක නැත්නම් එකින් එක ප්‍රතිස්ථාපන වීම. ඉතින් ඒකේ අපි ඉන්නේ 6 වෙනි එකේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එකේ. මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තමයි මේ ඥාන සම්භාරයේ තියෙන එතන. නැත්තම් අපි මේ කියන ප්‍රතිපදා. ඉතින් මේ ප්‍රතිපදාවට අපිට යන්න බෑ. කලින් අපි මතක් කරගත්ත විදිහට ඊට කලින් තියෙන විසුද්ධි පහෙන් සුද්ධ වුණොත් විතරයි අපි ඒකට සුසුකම් ලබන්නේ. අපි ඒ නිසා කරන්නේ ඒකට අවශ්‍ය පහසුකම් සුසුකම් අනුග්‍රහ සප්පාය කරනු සලසලා දීමයි. ඉතින් යන බලන්න අපි සීල විසුද්ධිය අතින් යම් ප්‍රමාණයක් අපි සතුටක් අපට තියෙනවා. gedara ඉන්නවට වැඩිය යම් සීලයක අපි රැකගෙන ඉන්නවා. එහෙම නැත්නම් නීති රකින්න පංචිල් වෙනකොට දැන් අට සීල් රකින්නවා. ඒකට අපි කියනවා හිත අලුත් කරගන්නවයි කියලා. ඒකට අපි කියනවා සීල ශික්ෂාව කියලා. සීල සාසනය කියලා. සීලාංග කියලා. ඉතින් අපි හැම මේ ඉන්න හැම වෙලාවෙම සතුටක් තියෙනවා. අපි යම් ප්‍රමාණයක සීලයක් ආරසා වෙනවා කියන කය වචන දෙක ඉක්මවාගෙන ඉන්නවා. ඊට පස්සේ ලබාගත් මේ ස්පාසුව තුල හිත අලුත් කර ගැනීම තුල චිත්ත විසුද්ධියක් පිණිස නානා අරමුණු વિશે හිත දුවන හිත එක අරමුණක මධ්‍යස්ථ අරමුණක ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක නොමිලේ හම්බෙන අරමුණක නැවත නැවත යොදවනවා. ඉතින් ඒකට සරුවචනාංශ අපට ආසස ප්‍රසආසේ එහෙම නැත්නම් ඇවිදිනකොට වම දකුණ වගේ බොහොම සුලභ අරමුණක් ඉබේ ලැබෙන අරමුණක් ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් හීනම වාගත් එකක් නෙවෙයි. යපමන්තරයක් නෙවෙයි. කවුරු හරි දීපු ගුඪ ධර්මයක් නෙවෙයි. අත්දැකියක් අත්දෙනවා. මේ යම් තාක් අපි ඒකේ ගත කරන තාක්කල් අපිට පේනවා සීලය හරි නිසයි අපිට මේ අරමුණක ටික වෙලාවක් ඉන්න පුළුවන්. යම් විදියකට සීලේ නැත්තම් අපිට අරමුණක ඉන්න බෑ. ඒ නිසා අරමුණට හරියන හැම වෙලාවෙම අපිට සතුටක් ඇති වෙනවා අනේ අන්තං. සීල විසුද්ධි අනුග්‍රහය තියෙනවා. ඒකයි මට ඊට වැඩිය වැඩි හුස්ම ගන්නක් බලන්න පුළුවන්. ඒකයි අද ඊට වැඩිය පියවර දෙක තුනක් තියන්න පුළුවන්. ඒකයි ඊට වැඩිය අද දතම දින වෙලාවේ කැම කන වෙලාවේ අනකොට එනකොට සීහිය හිත අරමුණේ පිහිටන්නේ මේ සීලෙන් ලැබෙන අනුග්‍රහය නිසායි කියලා. එතකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේකයි සීලය කියලා කියන්නේ මේකයි හිත වඩන්නේ කියලා තිබියදී අපි මෙතෙක්කල් සාසනය කියලා මොනවද කරේ කියලා. තාමත් ඒ ටිකම තමයි කරන්නේ. දැන් හෙට ගියාට පස්සෙත් ඒ ටිකම තමයි කරන්නේ. එතකොට දෘෂ්ටිය පැහැදිලි වෙනවා. මේ කල යුතු කෙරුවාවල් වල හොඳ දේවල් තමයි අපි කරන්නේ. නමුත් වඩා හොඳ දෙයක් තියෙන වෙලාවක ශාසනයක් තියෙන වෙලාවක පුරුද්දට හොඳ කරන එක නර වඩා හොඳ දේ ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. ඒක හිත රිදෙන්න සුද්දා කියනවා මේවා තේරුම් ගත්තට පස්සේ අපි වඩා හොඳ නොකරන අපිට තියෙන ප්‍රධාන දුර්ලභම තමයි අපේ හොඳ ටික. අපි අපේ හොඳ ටිකේ ඇලී ඉන්න තාක් කල් අපි වඩා හොඳට යන්නේ ඒ නිසා අපි මෙතෙක් හම්බ කරපු හැම දෙයක්ම ඉදිරි ගමනට බාධායි. අපේ හොඳ ටික වඩා හොඳ වීමට කොක්කක්. ඇණයක්. කරදරයක්. ඒ නිසා අපි කවදද හොඳ අතහැරලා අතහරිනවත් නෙවෙයි. හොඳ වෙනුවට වඩා හොඳට යන්න. ඒ තමන්ම තමයි දන්නේ තමන් කවුද අමාරුව කොච්චර මේ හොඳ ටික හොයාගත්තද කියලා අපි අපේ ලේ මස් ඇට නහර දාන්නවා. නමුත් ඒක අතහරින එක ඇට මස් ලේනාට අතහැරෙන්නට වැඩිය අමාරුයි. ඒ නිසා අපි ඉදිරිය පාවා දෙනවා. වඩා හොඳ පාවා දෙනවා. පුරුදු හොඳයි රැඳෙනවා මේකට කියනවා හනමිටි කාර්යෝ කියලා. මේකට කියනවා සම්ප්‍රදාය රකින්නයි කියලා. ඊටාම ගෞරවයෙන් රකින්න. ඒ නිසා අපි එතනම කොටු වෙනවා. ආහන ඒක තේරුම් ගත්තට පස්සේ තේනවා මොකද සම්මාදිට්ඨිය කියන්නේ හැම වෙලාවෙම වඩා හොඳ දෙයක් තියෙනවා. ඒකට අධි කුසලයේ කියලා කියනවා. සීලයේ අධි කුසලයේ තමයි අපි මෙහි ඇවිල්ලා රකින්න අට සීලයේ. පැවිද්දෝ සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානට යනකොට ඉස්සර චාරිත්‍රයේ ඉෂෝදා නාලා සිවුරු ටික පඳු ගහගෙන බඩ විරේක කරගන්නලු යන්නේ. භාවනාව දන්න යන මොකද හේතුව ඊට ගියාට පස්සේ කරදර නැතුව දිගට කරගන්න. දැන් කාලේ කියනවනම් විටමින් B12 ඉන්ජෙක්ෂන් එකක් අරගෙන එන්න ඕනේ මෙහෙට එනකොට. ඇක්ලමටයිසේෂන් වලට තියෙන දෙයක් අහලා භාවනා කරගෙන යන්න. ඒ ඒක තමයි අපි පේ වෙනවා කියන්නේ. එimhe පේ වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි මේ වගේ පෙළ ගැස්මක් නොවුනොත් අපි හොඳ වෙලා සන්තෝෂ වෙලා ඉන්නවා. වඩා හොඳ ලක්ෂ කෝටි වාරයක් අවස්ථාව තියෙනවා. කක්ක සලකා බලන්නේ. මොකද අර හොඳ ටික රකින්න අපිට වෙලා මදි. අන්න එදා මේ දෘෂ්ටිය ඍජු වුණාට පස්සේ තේනවා මේ ශාසනය දිනුවක් තියෙන්නේ එහෙම නැත්නම් තමමගේ ශාසනය හෝ බාහිර ශාසනය ජීවත් තියෙන්නේ අලුත් අලුත් ඈ නොතනන જાතිය ලෝ නොනගී ඉස්සරහට යන බය නම් ශාසනයත් ඉවරයි උඹත් ඉවරයි එහෙම නැත්නම් ඒ තියෙන හොඳ ටිකෙන් මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒක පිලුණු වෙන්න පටන් ගන්නවා. අලුත් අලුත් දේවල් ගියේ නැත්තම්. පසුගිය අවුරුදු 40 පුරාම පසුගිය අවුරුදු 40 පුරාම මේකට ඇස්සරගෙන මං හිටියේ. මිනිසුන්ට වඩා හොඳ කුසලයක් දෙනකොට ඒගොල්ලෝ කොච්චර නිදහසට කරුණු කියනවද? අර පුරුදු කුසලයට ඒක කරගෙන හිටපුවාම ඇති. ඉස්සර අපේ අම්මලා තාත්තලාත් මෙහෙම කෙරුවේ නැහැ. නිසා අපි දැයෙන ඉදිරියෙන් ඉන්නේ කියාගෙන හොඳ ටිකේ ගෙලිලා වඩා හොඳට ඉතිරියන්නේ නැහැ. ඒක ලියලා අරකේ ගිහිල්ලා අමාරු වැටිච්ච දවසේ අයියෝ සෝකයි papu ya එලෙයි අත් ගහගෙන අඬ අඬ ඉන්න අපරාදී. හම්බෙච්ච අවස්ථාව කරගන්න බැරි වුණා. දැන් ඊට වැඩිය අමාරු වෙන්නේ. එදා කිරුණම් කරගන්න තිබ්බ දැන් නම් හොඳටම මරණාන්තිකයි. හොඳටම ලෙඩයි. හොඳටම වයසයි. ඉතින් ඒ නිසා ඒ කෙනෙකුට නිතර නිතර මතක් කරලා දෙන්න ඕනේ. මේ දෘෂ්ටියේ තියෙන බාධාව කාටවත් අයින් කරන්න බෑ. උඹම අයින් කරගනින්. ওই නිදහසර කරුණු කීමෙන් අපි ආරස්සා කරනවනේ මොනවද අපි යුතුයකම් වගකීම් සංස්කෘතික ලක්ෂණ එකක්වත් එන්නේ මරණ වෙලාවේ. අපි ඊගාවට ගිහිල්ලා ගැරන්ටි අම්ම කෙනෙක්ගේ බඩේ ඉපදිච්ච දවසක බැල්ලියගේ බඩේ ඉපදිච්ච දවසක ඔන්න තේරෙනවා. දැන් ඉතින් බයිලා කරන්න කතා කරන්න වෙලාවක් නැහැ. අපි සිංහල අම්ම කෙනෙක්ගේ මානුෂ අම්ම කෙනෙක් ඉපදුනායි කියලා හිතන්නකෝ. දැන් අපිට පේනවනේ අපේ પરම්පරාව කොච්චර සවුත් වෙලා ඉන්නවද කියලා ඒ પરම්පරාවෙත් ඊගා પરම්පරාවේ දරුවෙක්ගේ බඩේ තමයි උපදින්න වෙන්නේ අපට. ඒකට බයලජ්ජාව ඉතුරුලා තියෙයිද? පෞල් සංවිධානය කියන එක පෞලක් ඉතුරුලා තියෙයිද අපි මැරලා ගිහිල්ලා ඉපදෙනකොට? ඒ නිසා කරනවා නම් දැන් කවදාවත් හෙට නම් බෑ. එන්නේ යනවා. එන්නේ ඒ දෘෂ්ටි ආවට පස්සේ ඉසගිනි ගත්තකෝ ගුණ නිවනසේ ඊටත් වැඩිය උනන්දුවේ මේ අවස්ථාව ආසාවෙන් ගන්න බලන. ඉතින් ඒ සුද්ධිය ආවට පස්සේ තමයි එයා බහිනව සාසනෙට නැත්නම් ගොඩබිම පීනන්න පුරුදු වෙච්ච කෙනා වතුරට බහිනවා. බැස්සට පස්සේ පුදුමාකාර වෙහෙසක් වතුර වැහපු වෙලාව ඉඳලා දිග්ගටම දම්බි ගහන්න ඕන. දම්බි ගැහුවේ නැත්තම් ගහගෙන යනවා. ඒක නිසා කියනවා කැලණි ගංගානෝ නිතරම පහළ ගලානෝ මී අර කානෝ නිතරම ඔළුව වනානෝ කිටලපටානෝ නිතරම උඩයට යානෝ ඇටිකිචි යානෝ නිතරම ජග ජග ගානෝ කියලාදී මොකද ඇටිකිචි ඇටිකිචි ගෙම්බා නිතරම දඟලන්න ඕනේ වතුරේ හිටින්න ඌ වැඩිම කෑ ගහනවා වැඩිම කෑ ගහනවා භාවනාවක් ශාසනයක්වත් දන්නේ නැති බයියෝ මැරෙනකන් කෑ ගහනවා මේක රකින්නේ වතුරට බැස්සට පස්සේ හරියට අර ගොඩ ඉන්නා වගේ නෙවෙයි. කෙටලි පටල්ල කැල්ලක් වතුර කැල්ලක් ගොඩනේ. කෙටලි පටල්ල කියන්නේ කෙටල යාය. ඒ වතුරේ තියෙන එක උඩයට යන උඩ අනිත් පැත්ත කරදරයක් නැහැ. මී අරක මොනම කරදරයක්වත් නැහැ. හොඳට වතුර läගගෙන ඔළුව විතරක් ඉඳපු ගටන් හොල්ලනවා අර ඇටමැස්ස වෙල්ලන්න උඩ වතුර ගන්නකොට ජොලි. හැබැයි කැල්ලි ගගල විතරම ගන්නවා. මං ඡාපි කොයි වෙලාවක හරි සීලේ කිඳලා සමාජයට බැසලා පස්සේ ප්‍රඥාවට බැස්සට පස්සේ දේවල් ඔක්කොම සැලෙන්න පටන් ගන්නවා. හරියට කෝවයක් කරන්න දාවක් කරන්න ඉස්සලා යකඩ ටික උණු කරගත්තා වගේ. ඉතින් ඒකට හරියට සැක සංකා එනවා. කියන්නේ දිවේකක් උන් දතේකක් උන් බඩේකක් උන් අරකක් උන් මේකක් උන් එහෙයි. පවුල් වල තියෙන ප්‍රශ්න. ඔක්කොම ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඒ යෝගාවචරය ආයෙ ගසාගෙන ගිහිල්ලා අර ගිහි වැඩ වලට තමයි වැටෙන්නේ. කලාතුරකින් කෙනෙක් කල්යනා මිත්‍රෙක් හොයාගෙන ඒ සැක සංකාතියේදී මේ පැත්තට වැටෙනවා. ඒක ඉතින් බොහොම කලාතුරකින් වෙන්නේ. ඒ මොකද යා හිතන්නේ මම මේ බණ භාවනාවට ගියාට පස්සේ ප්‍රශ්න විසඳෙයි කියලා නෑ වනමුකේ පෑදුවාට පස්සේ රිදෙනවා. වනමුකේ පාදනට වැඩියම අර පාදන්න නැතුව තියෙනට වැඩිය මට රිදෙන එක. ඒ නිසා යක්කුණ්ඩ බය නම් සෝහණ කෙවල් හදන්න එපා. භාවනාවට ආවට පස්සේ මේ ඔක්කොම විශ්ෙන්න ගන්න. ඒ අවිශ්ීමත් එක විශාල සැක සංකාරාශයක් එන්න පටන් ගන්නවා. සාමාන්‍ය එදිනෙදා හොරකමක් කරගෙන කාමීත්‍යාචාරය කරගෙන ඉන්න චරිතය වගේ නෙවෙයි. සතෙක් මරාගෙන ඉන්නවා වගේ නෙවෙයි. මේකට ආවට පස්සේ වනමුකේ පෑදෙනවා. මේ පෑදුනාට පස්සේ හරි අමාරුයි අරසා කරන්න. ඉතින් ඒකට විශාල අර අධික අධි කුසලයක රැකීගෙන ඒක නඩත්තු කරනවා කියන එක හරි අමාරුයි. ওই සාමාන්‍ය එදිනෙදා කුසලතාවයෙන් කරන්න බෑ ඒක. නිකන් සාමාන්‍ය පීයක් පාවිච්චි කරනකොට තියෙන කුසලතාවයේ මදි දැලි පීයක් පාවිච්චි කරනකොට ඒක වෙනම ගේස් එක දාලා තියාගෙන ඉන්නොත් ඒක මදින ක්‍රමයේ වෙනස් මොකෙක් හරි ගැටුණොත් සම්පූර්ණ දැල්ල යනවා ඒ නිසා මැද ගත්තොත් ඒක තියෙන්න ඕනේ කුප්පුවේ දාගෙනමයි ඒ වගේ තමයි සැක සංකාරින්න බෑ හැබැයි ක්‍රමයක් තියෙනවා පොරෝ පාවිච්චි කරන්නේ වැය පාවිච්චි කරනවා කැත්ත පාවිච්චි කරන්නේ දැලි පීය පාවිච්චි කරන ක්‍රම රාශියක් තියෙනවා එන්නේ වගේ දැනගෙන ගියාට පස්සේ යා පීයක් දන්නවා දැන් දැලි පීයක් දන්නවා ඒ නිසා මහණු වුණාට පස්සේ සංඝයා ළඟ තියෙන පිහිය නෙමෙයි දැලි පිහිය පරිස්සම් වෙලා කටයුතු කරන සංඝයාත් එක්ක කටයුතු කරනවා. කැපුවොත් එහෙම දැනෙන්නේ නැහැ ඇඟට. සංඝ ගැට කියලා જાතියක් තියෙනවා අපි ගාව. උගුල්ලන්ට තේරෙන්නේ නැහැ පුතා දන්නේ නැහැ හඳ ඇති කාලයට වනන්තරේ හරි වැඩ කෙරෙති. බෝසත්තුරු බණ කතා කියද්දී වනදේවගණ ඔය වළියදී අපි ඔය ගැට ටිකෙන් තමයි ෂේප් වෙලා ඉන්නේ. මොකද ගිහියෝ ඇඟටමයි එන්න හදන්නේ. භවනා කරන සංඝයාගේ ඇඟටම එන්න හද වෙන කෙනෙකුට දාන දෙනවට වැඩිය හරිය කැමති අරණි වාසී සංඝයාට දාන දෙන්න. ඉතින් අරගෙන යනවා මෙහෙදි ඉඳලා ගෙනියනවා ගාල්ලට ගෙනියනවා දානයක් ගෙනියන්න. ආර්යකා ගිහිල්ලා එනකොට දානෙත් ඉවරයි. හොම්බෙන්. කිව්වොත් එහෙම ඕගොල්ලන්ගේ දානේ නැති වුණත් අපිට කමක් නැහැ කියලා තෝරනවා ටිකක් හිත නරක වෙනවා මේ දෙන වඳින්නගේ දේවල් ඊයේ කඩා වැටෙනවා වගේ. ඒ සංඝයාට දෙන කරදර ඒ කියන එක වැඩකුත් නැහැ. හැමදාම මාළු 32ක් එක්ක බත් දෙන්නේ. එක එක්කත් හිතනවාද මේ දෙන ආහාරයේ කාබෝහයිඩ්‍රේට් මේද ප්‍රෝටීන් ප්‍රතිසංයුතිය ගැන? ඒ නිසා වසම වස ආහාර වේල ලබන්නේ සංඝයා. විශේෂයෙන්ම සාංගික දානවල. ඕක වළඳලා ඔය හැතැම්ම ගානම් පයින් මේ වාහන වල ගිහිල්ලා එනකොට සෞඛ්‍ය නඩත්තු කරනවා කියන එක අමාරුයි. අමාරුයි. ඒක නිසා අපි ඉදිරියට ගියාට පස්සේ පුදුමාකාර සමතුලිත භාවයක පිහිදාර යන්න වගේ යන්න වෙනවා. භාවනා කරන යෝගාවචරෙන්ඩත් මෙහි ඉන්නකොට නම් ওই දම්බබතක් කවුරු හරි දෙයි. නෝ තනියම පැත්තකට භාවනා කරන්න පටන් අරගන්න. හටියට කරදරයි. නමුත් ඒක දැනගෙන අපි බහින්නේ. ඉඟන්නන්න කොහෙන්ද වුණුපත් කියලා හම්බෙච්ච දෙයක් කාලා වැළපෙනවා. ඒ විදිහට ඒ සැක ටික දුරු කර ගන්නවා කියන එක තරුණ වයසේදී ලේසි කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. භද්‍ර යව්වනේ කලුකෙස්ටි බීති ජීවිතේ ප්‍රථම යාමේ. මේ වැඩි ලේසි. මොකද ඇඟේ අර ප්‍රතිශක්තිය තියෙනවනේ. වේලක් දෙයක් නැති වුණත්, පිල්නු වෙච්ච බතක් බෙදුවත්, අතෝදා ගන්න බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් වයසට ගියාට පස්සේ ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ. පොඩ්ඩ වෙනකොට කොලෙස්ටරෝල් නැගිනවා. පොඩ්ඩ වෙනකොට ඕන්න heart attack. පොඩ්ඩ වෙනකොට ඕන්න giddiness එනවා, panic එනවා, මල්ල කචා. පොඩි ගාන ඔය මොනවා කෑවත් ප්‍රශ්නයක් නෑ. දැන් මේ යුගයේ තියෙන උගාක් භවනා කරන්න පොඩි අයට වැඩිය වයසක අය. ඒකත් ලොකු දෙයක්. ඒකත් ලොකු දෙයක්. නමුත් එතකොට ගාක් වෙලාට අර ශරීරයේ තියෙන ප්‍රතිශක්ති දැරීමේ ශක්තිය අඩු වේගෙන යන කාලේ මම පැවිදි වුණේ 36 විෂය ඉඳලා 36 වෙනකන් ගීව භාවනා කරා. ඒක තමයි මගේ ස්වර්ණම යුගේ. එතකොට 36 වෙනකොට මම දැනගෙන ආවේ. කැලිට රින්ගන්නේ ආයේ මම මොනවක්වත් හොයන්න යන්නේ නැහැ කියලා ආවේ. ඉතින් ඒත් මට බුරුම ගියාට පස්සේ බුද්ධ පබ්බචිතයයි කියලා තමයි කිව්වේ. කියන්නේ නා කියලා පැවිදිච්ච එකා කියලා. තෝටුව කියලා කියන්නේ බුරුම් භාෂාවේ. අවුරුදු 16 දී පැවිදි වුණා නම් හරියට සලකනවා ඒ රටේ. 20 25 වෙලා පැවිදි වුණාට පස්සේ එච්චර ගණන් ගන්න නැහැ. කසාද බඳලා පැවිදි වුණාට පස්සේ ගණන් ගන්නෙම නැහැ. අර ගෑණිගේ කරදර නිසා පැවිදි වුණා කියලා තමයි කියන්නේ. ඉතින් හොඳ වෙලාවට මම පැවිදි වෙලා තුනේ ගෑණියක් කරගන්න නැතුව නිසා පොඩි පුංචි සැලකිල්ලක් මට තිබුණා. ඉතින් මං කිව්වා මේ මේක නිසාමයි මම අවුරුදු 10ක් විතර ඉඳලා පැවිදි වුණේ කියලා. ඉතින් ඒ මොකද මේ එන සංඛා ඔය කාංකා විතරණී කියන එක හිතෙන් තරම් ලේසි නෑ. ඒක දරන්න පුදුමාකාර සාමාන්‍ය බුද්ධියක් අවශ්‍යයි. පුතුල දැනුමක් අවශ්‍යයි. හැම කෙනෙක් එක්කම ඉන්න දැනගන්න ඕනේ ඔය එක්කෙනෙක්වත් ඇඟට ගන්න නැතුව පවත්වාගෙන යන්න. එතකොට තමයි ඒ කෙනාට ඒ කාංකා විතරනේ ගියාට පස්සේ තේනවා මාර්ගය අමාර්ගය දෙක තීරුම් ගැනීම පවා කිසිම කෙනෙකුට කිසිම හැඟීමක් නැහැ කියලා. උදාහරණයක් වශයෙන් කියනවනම් බුෆේ ඩයට් එකට ගියාට පස්සේ අපි ගන්න ඇටෝමේසි කියලා කියන්නේ Tamanට ගැළපෙන ආහාර වේල බෙදා ගන්න එක්කෙනෙකුටවත් බෑනේ. ඉතින් නිකන් දෙන නිසා පුළුවන් තරම් කන. කාපිරි ඇටෝම් ගෙදර ගියා. ඒක නෙමෙයි අපිට ගැළපෙන ආහාර වේලාව. ඒකට මේ ෆුඩ් සයන්ටිස්ට් කෙනෙක් කියලා බෙදලා දෙන්න ගියත් ඒත් කරන්න බෑ. අපිට දුන්නොත් වේලක් මෙන්න මේකයි මට ගැළපෙන්නේ සප්පාය කියලා මේ ලෝකේ ඉන්න කාටවත් බෑ. ඒ ආහාරයේ මත්ඤ්‍යතාවේ නෑ. ඒ වගේ තමයි භාවනා ක්‍රම දුන්නත් ත්‍රිපිටකය දුන්නත් විනය දුන්නත් කිසිම කෙනෙකුට මට ගැළපෙන්නේ මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කිය ක්‍රම වැඩි වෙන්න වැඩි වෙන්න අවුල වැඩි වෙනවා. හරියට මේ දෙමන් හන්දියකට ගියා වගේ කොයි පාරද යන්න ඕනේ කියන එක. ඉතින් එතකන් අපි කරන්නේ try කියන එක විතරයි. එහෙම නැත්නම් උත්සාහ කරනවා striving නෑ. එතෙන්ට යනකන් සද්ධාව කියන ඊට පස්සේ තියෙන කුසල ඡන්ද එකක් තෝරගත්තා ඒ මැත්තේ මැරරා. එතකන් එහෙම නැත්නම් අපි ආම ඈත මෑත බල බල අර කියනවාද මේ කියනවාද කිය කිය තෙපර බබා ඉන්න කාලයත් මේක නාස්තික කාලයක්. වෙන කරන්න දෙයක් නැහැ. මේ භාවනා සඳහා තියෙන ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක විතරයි. වෙන මෙතඩයක් නැහැ. කවුරු කොහොම කිව්වත් තමන් අත්තදා බල්ලා ගන්න ඕනේ. අන්න ඒක කෙරුවට පස්සේ දැන් මේ පාරේ තමයි මම යන්නේ කියලා විනිශ්චය කරාට පස්සේ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන නැත්නම් පටිපදා විසුද්ධි පාරිශුද්ධි පදහානියංගේ තියෙන්නේ. ඒක තමයි අපි මේ වැඩමුළුවට තෝරාගත්තේ. ඉතින් ඒක තමයි මේ පටිපදා ඥානයත් ඥාන 9කට කඩලා පෙන්නන. අපේ තේරවාද ක්‍රමයේ නවමහා විපස්සනා කියලා. ඉතින් අපි ඊයේ සෑහෙන දුරට ඒ ටික තේරුම් ගන්න ගියා. ඒක කොහොමඩක්වත් මං හිතන්නේ මධ්‍යම ප්‍රමාණයේ හරි විස්තරයක් කියලා විශාල විස්තර සහිතයි. ඒ නිසා ඔක්කොටම මේ 6ම ඒ කියන 9ම අවශ්‍යත් නැහැ. උදාහරණයක් වශයෙන් මහසි සයිඩෝ සාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් උද්‍යානුපස්සනාව උද්‍යබ්බ්‍යානු ඥානෙට ආවට පස්සේ දේවල් සීඝ්‍රයෙන් වෙනස් වෙනවා කියන එක පැහෙන බතක් වගේ හත් වෙච්ච කබලට අබෑට ටිකක් දැම්මා වගේ පොරිපු පුරන්නා වගේ වැස්සි වතුරකඩකට වහින්න වගේ මේ ඔක්කොම නලියනවා දැක්කට පස්සේ ඒ කෙනා ඒක දිහා බලන හැටි මෙතෙක් කල නම් දුවනවා වැරදිලා මොකක් හරි වෙලා ඒක දැන් දැනගන්නව නෑ මේ භාවනාවෙන් තමයි මේක වෙලා තියෙන්නේ. මගේ හිත තැම්පත් කරන්න ඕනේ වුණාට දැන් වෙලා තියෙන්නේ අරමුණු උඩපයින් එක. අරමුණු ඇවිස්සෙන එක. යෝගාවචරයට ඕනලා තියෙන්නේ ධානයකට සමවැදෙන වගේ සාන්ත දාන්ත වෙන්න. නමුත් ඒ විනුවට අරමුණු දෙකට කපපු පණුවෙක් වාගේ වතුරකට වහින්නා වගේ අබහුරක් පත්‍ත්‍ච්ච කබලකට දැමගෝ පුපුරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාචරයට උඩත් කටු බිමත් කටු දූපන් අම්මා කියලා තමයි හිතේ. එහෙම නැතුව මේක දිහා බලාන ඉන්න ගියත් මේක බලාන ඉන්න එකයි පෞරුෂත්වය කියන්නේ. ඒක තමයි කවදාරි කරන්න ඕන දේ. ඒ නිසා මොන දේ උඩ පැනනත් නම කර්මන හිටපන්. ඒසර මේ උඩ පැනීම හරහාම නැත්නම් මේ උදයබ්බේ හරහාම ඒක දිහා නිසොල්මනේ බලානින්. බලන්න ගියා මේ උඩ පැනීමත් tempත් වෙනවා හිතත් tempත් වෙනවා. ඒකට තේනවා මේකට කලබල වුණොත් මේකත් කලබල වෙනවා. කරබන බලයිටොත් මේකත් තැම්පත් වෙනවා. ආනේ දර්ශනය මේ උද්‍යප්පයාන පස්සන දර්ශනය දකින්නකොට ඒ කෙනාට ඥානයක් පහළනවා ඒ ඥානයේ මුල්ම කොටස බහිතපට්ඨාන කියලා කියනවා මැද කොටසට යනකොට කියනවා ආදීනව නාන අන්තිම කොටස නිබ්බිදාව බහිතපට්ඨාන කියලා කියන්නේ උඩත් කටු බිමත් කටු ආරස්සාවක් නම් කොහයක්වත් නැහැ කියලා තේරෙනවා මේ සංසාරේ කිසිම තැනක ආරස්සාවක් නැහැ මේක හැමදේම නලියනවා මේ මම ඉන්නේ බිම්බෝම්බයක් උඩ කොයි වෙලාවෙ පුපුරයි දන්නේ කොයි වෙලාවෙ මැරෙයි දන්නේ කොයි වෙලාවෙ පිළිකාවක් කියයි දන්නේ කොයි වෙලාවෙ මොන ලෙඩේ කියයි දන්නේ කියන මහ පුදුමාකාර බයක් එන්න මට මේ සමහරු ඒක ඒ බහිතපට්ඨාන ඥාන යා තේරුම් ගන්නවා ඉස්සර මම මෙවුවා එනකොට පුදුම ද්වේෂයකින් බැලුවේ දැන් තේරුම් ගන්න මේක තමයි සංසාරය ඇති. කොහේ තූත්තු කුඩියත් ඔච්චරයි. දිවි ලෝකේ ගියත් ඔච්චරයි. බ්‍රහ්ම ලෝකේ වුණත් එච්චරයි. රජ වුණත් එච්චරයි. සිටු දෙවියක් වුණත් මෙච්චරයි. වෙන්න තියෙන දේ වෙනවා. අපි හිතන්නේ එහෙම නෑ අපිට අරසාවක් දෙන්න පුළුවන් කියලා. අර එකෙකුට කිව්වලු කවදා හරි තෝ මැරෙන්නේ නයිවිසකට කියලා. ඊට පස්සේ ගාලු 67 වෙනි අවුරුද්දේ හරි දැන් නම් මගේ 67 ඒක නිසා මට කියවෙනවා නික 67 කියලා. 67 වෙනි අවුරුද්දේ මම මැරෙනවා කියලා. ඉතින් මේ මනුස්සයා කෙට්ටු වෙන්න පටන් ගත්තලු දැන් ආය කාලේ මැරෙනවා මැරෙනකොට බයි. යාළුවෝ කවුරු මොකද මචං නිකන් බොම ඇට පෑදිලා. මෙහෙමයි නස්සත්‍ර කාර්යකම් මැරනවා කිව්වා. විශාල 67 ඉන්නේ කොයි වෙලාවෙ මැරෙයිද ඊට පස්සේ කවලු මේ නායක කහලා මැරෙනවා නම් මම ඔබට නැවක් හොයලා දෙන්නම්. ඔබ නැවට ගිහිල්ලා හිටපන් කියලා. නැවි නයි නෑනේ. අරගෙන ගියොත් මිසක්. ඉතින් මේ මනුස්සයා දැන් නැවට ගියාට පස්සේ ඉතින් අර යාළුවාගේ අරසාට ඉනකොට ඒක යුද නැවක්ලු. ඉතින් වෙලාව වරේ මේ කිට්ටු වෙන මේ මනුස්සයාට පුදුම බයේ දඟලන දැන් ණයෙක් ණයෙක් ණයෙක් කියනකොට හැරනකොට මේ නැවේ හේතු කළ තිබුණු හෙල්ලයක් ඒ මනුස්සයා දැක්කලු නයිපෙනයක් වගේ. ගහපුවාම නයිපෙනෙට කියලා ගහපුවාම අත වැදුන හෙල්ලට ඒකේ නයි විස කවලා තිබුණලු. මම. ඒක නෙමෙයි ප්‍රශ්නේ ඊට ඉස්සලා අවුරුදු ගාණක් මෝ මැරි මැරි ඉඳලා තියෙන්නේ. කවදා හරි මැරෙනවා. කවදා හරි ණයක් කනවා. ඉතින් ওই වගේ අපි හැම වෙලාවෙම මේ ගාලේ නොලිය වද දෙන මරන්න ඉන්න හරක් ටිකක් වගේ ඉන්නේ. කොයි වෙලාවෙ මැරෙයි දන්නේ. මේ ළඟ බලන ඕන දරුව මැරිලා. එසේ ඕන නැන්දම මැරිලා. ඕන මාම මැරිලා. ඕන හතුරෙක් මැරිලා. ඔය ඔක්කොම බල බල ඉන්නකොට කෙනෙකුට එන්නේ ඒ දේ දකින්නකොට බය විතරමයි. එයා ඒක ද්වේෂ කරන්නේ නැතුව ඒ බය දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒකට බයතුපට්ඨාන ඥාන කියලා කියනවා. තව කෙනෙකුට ආදීනව වැටෙනවා. ආදීනව කියලා කියන්නේ කොයි තූතුකට ගියත් ඔච්චර තමයි. ඒක වළක්වන්න කෙනෙක් නැහැ න ะ අන්තලික් කියන සමුද්ද මජ්ජේන පබ්බ දානං විවරප්පවිස. නවිජ්ජ තීසෝ జగතිප්පදේසෝ යත්හට්ඨිතෝ මුංචය පාපකම්ම. ਸਰවචන්සේ සඳහන් කරනවා අන්තරීක්ෂයට ගියත් අජටාවකාශයට ගියත් නන්තලික් කියන සමුද්ද මැජේ නැවක්කට කියලා මූද මැද හිටියත් නපබ්බදානං ගල්විවර කුවරකටලා හිටියත් තමන් කරපු කර්මයෙන් බේරෙන්න පුළුවන් තරක් මේ මහා විශාල පෘථිවි තලේ කොහයක්වත් නැහැ කියලා. අපි කරලා තියෙන කර්ම තොංගාන මතක නැහැනේ. අපිට මේ ජීවිතේ මෙහෙමත් ඉන්න පුළුවන් වුණාට ඒක කොයි වෙලාවෙයි දන්නේ නැහැ. ඉතියාට පේන්න පටන් ගන්න හැම චිත්තක්ෂණයකම භාවනාව සඳහා නෙවෙයි නම් යෙදෙන්නේ සතිය සඳහා නෙවෙයි නම් යෙදෙන්නේ මනසිකාරය සඳහා නෙවෙයි නම් සිදු වෙන්නේ තවත් කර්ම රැස්වීම තමයි සිද්ධ වෙන්නේ. අනේ මේ මේ සංසාරේ කොහෙද ගැලවුමක් පුදුමාකාර ආදීනවයක් තේරෙන පටන් ගන්නවා. ආදීනව කියලා කියන්නේ මේකේ තියෙන විශ්වසනීය ගතිය. විශ්වාස කරන්න බෑ. ඉතින් ඒ නිසාම සමහරු සංවේගය උපදව ගන්න. සංවේගය කියනකොට සමහරු හිතනවා මේ නිකටල්ලේ තියාන අඬ අඬ ඉන්නේ කියලා නෑ. ඒ ඒ ඇති වෙන ආදීනවේ හරහා වේගයක් ඇති කරගන්න එකම චිත්තක්ෂණයක්වත් මම අහක දාන්නේ. ඊට පස්සේ පුළුවන් තරම් ඊට වැඩිය සතිමත් වෙනවා. යනකොට සතිමත් වෙනවා. එනකොට සතිමත් වෙනවා. කනකොට බොනකොට කොයි එකේදී සතිමත් වෙන්න උත්සාහ කරනද අර ආදීනවේදී ඇති වෙන සංවේගය වේගයක් කරගෙන අනික් මිනිසුන්ට নানা ආකාර දේවල් තියෙනවා වෙඩින් වලට යන්න තියෙනවා මලකවල් වලට යන්න තියෙනවා අරකට මේකට මේ මනස තේරුම් ගන්න කොහෙ ගියත් ඔබට තියෙන්නේ මේ ක්ෂණය මේ මොහොත විතරයි පෙරකණි. එසා කෙනෙක් ඒකට යොදන හුඟ දෙනෙක් එහෙම කරන්නේ යාට නිකන් අර පාසි ටිකක් වතුරේ පාවෙනකොට ඌලන් අතර දුවනවනේ. කැටිකිච්ච යනවා වගේ. ඉතින් ඒ අතර තමයි සමාජය දුවන්නේ. රැළත් එක්ක ඉන්නවා රැල්ලට අහු වෙනවා. Tamand මේ කැටලපටානෝ වගේ හෝ මී අරකානෝ වගේ හෝ වතුර ගලද්දී ඉන්න පුළුවන් පෞරුෂත්වය බොහෝම කලාතුරකින් කෙනෙකුට තියෙනවා. මොකක් නිසාවත්ම නෙවෙයි. මේ අපි සමාජගත වීම නිසා ඇති වෙලා තියෙන පෞරුෂත්ව හානිය. තනියම ජීවත් වෙන්න හිතන්නවත් බෑ දැන්. කෙනෙක්ක් එකතු කරන ටෙක්නොලොජි එක ඇති කරන ආයුධ උපකරණ වට කරගෙන තාක්ෂණය ඇති කරගෙන කවුරු හරි ගිහිල්ලා දැම්මොත් එimhe කැලේ මැදකට හිටපන් හිට උදේ වෙනකන් කියලා. බයට මැරෙන්නේ. බයට මැරෙන්නේ සෙල්ෆෝන් එකක් නැහැ, බෙල් එකක් නැහැ, ඇම්බියුලන්ස් එකක් නැහැ, පාර නැහැ, හදිසි හරි TNT පෙත්ත ගේන්න බැරි වුණා, දිව යට තියාගෙන ඉන්න එක මොකක්වත්ම නැහැ කැලීට කියලා දැම්මොත් එහෙම මේ අවුරුදු සුළු ගාන ඉස්සලා අපි කැලේ තමයි හිටියේ. ওই මොනම පහසුකමක්වත් තිබුණේ නැහැ. ඒත් මැරුණා දැනුත් මැරුණා. අන්න එක තේරුම් අරගෙන මේ සෙනඟ මැද හිටියත් තමන් උපදි විවේකයක් ඇති කරගන්න චිත්ත විවේක ඇති වෙන මේ කෙනෙක්ගෙන් මේ කටේ මොනවත් කරන්න බෑ. මම මගේ හිත අරමුණට දා ගන්න ඕනේ කියලා තර ආදීනව ඥානය නිසා යා නැවත නැවත නැවත නැවත ලැබෙන ලැබෙන හැම චිත්තක්ෂණයක්ම කෙලෙස් වලින් තොර කරගෙන පිවිතුරු චිත්ත චිත්ත වීර්යය පවත්වන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය විතර පරම වටින දෙයක් ජීවිතේට ඇත්තෙම නැහැ. ඒක ආවොත් යාළ පේන ගන්න උත්සාහය නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මම සත්‍යමත් වෙන්න උත්සාහ කරනවා කියලා. ඒ මධ්‍යම ප්‍රමාණය. තව කෙනෙකුට ඒ විදිහට අර දේවල් ඇතිව නැති වෙනවා දකින්නකොට ගැලවෙන්න තියෙන ආසාව මතක් වෙනවා. මේ කොහොම කෙරුවත් මේ තියෙන්නේ කුණු කන්දලෙත් එක තමයි තියෙන්නේ. මේකෙන් අයින් වෙන්න තියෙන ආසාව. නිබ්බිදාව කියලා කියනවා නැත්නම් අබිනිෂ්ක්‍මණය කියලා එකක් පහළ වෙනවා. ඉතින් ඒ දවස් එහෙම වෙනකොට කෙනෙක් සමහර විටක gedirin පැනලා යනවා. ඒක වරදවාගත්ත කෙනා. එහෙනම් තැන් හිතන කෝච්චියේ බෙල්ල තියලා මැරෙන්න ඕනේ කියලා. නැත්නම් වහකණ්ඩ හිතෙනවා. එහෙම නැත්නම් මොකේකට හරි කවුරුහට කතා කරද්දොත් බයිනෝ. ඒ ඒ භාවනා කරනකොට ඇති වුණොත් යම් විදියකට මේ මිදීමේ ආසාව ඒක හරියට ඥාන සම්ප්‍රයුක්තව ගත්තේ නැත්නම් උගව දෙනෙක් පරිසරයට හානි කරනවා, Taman හානි කර ගන්නවා, මේ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි කල්ැතුව කියලා තිනවා භාවනා කරනකොට මේ ඇතිවීම නැතිවීම ශීඝ්‍ර වේගයේ දකින්නකොට සමහරු බය සමහරු නිබ්බිදාව සමහරු ආදීනවේ තේරුම් ගන්න. මේ ඥාණය, ඒ ඥානයේ අවස්ථා තුනක්. ඒ නිසා හැම කෙනාට මේ තුනම ලැබෙන්නේ ඒ කෙනාගේ කර්ම ශක්තිය වල හැටියට, චර්ච ලක්ෂණ වල හැටියට එකක් ලැබෙන්න ඉඩ තියෙනවා. පොතේ නම් තුනම පෙළ ගහලා තියෙනවා. ඒ නිසා එක්කෙනෙක් කමටහන් සුද්ධ කරන කියන්නේ අනිත් එකනා කියන්න බෑ. මොකද එයා පස් ගැටි ගහිච්ච විදිහට ගැටි ලිහෙන්නේ. ඒ නිසා පෙන්නනේ හිතට පේන්නේ නිතරම කොකිත වෙච්ච නලිය නලියන ගොජේ පෙන්වන්න පටන් ගන්නවා. මේ ගොජේ දිහා බලනකොට වැටහෙන දේ තමන්ගේ චරිත ලක්ෂණයට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ ගොජේ අතහැරලා පණින එක නෙවෙයි තියෙන්නේ. ඒක දිහා බලාන ඉන්නකොට මට මේකෙන් මොනවද දැන වෙන්නේ? මොනවද වැටහෙන්නේ? මොනවද අත්දකින්නේ කියන එක එක සැරේ කියවෙන්නේ ඒක නිකන් සයිකෝതെරපි එකක් වගේ ෆ්‍රී ඇසෝෂියේෂන් එකක් වගේ එහෙම නැත්නම් සයිකියාට්‍රික් කන්සල්ටේෂන් එකක් වගේ ඒක දිහා බලාගෙන ඉන්නකොට මගෙන් කියවෙනවා මට මෙන්න මේ පැත්ත තමයි මේක තේරෙන්නේ කියලා. ඒක ඔය භාවනා පිළිබඳ කරන පරිශන වල තියෙනවා. ඒ එක එක විදිහේ පරිේශන කෙරුවට පස්සේ ඒ දකින්න දේ පිළිබඳව යෝගාවචරය භාවනා කරපේකන කියන හැටි එයාගේ භාවනා දියුණුවේ හැටියට තමයි සිද්ධ වෙන්නේ. එනිසා එයා දෙන අර්ථකතනේ හැටියට එක එකනාගේ භාවනා තාරා తీරන්න නැත්නම් මනස වැඩ කරන හැටි භෞතික වශයෙන් මයින්වස් 100ක් හරි නෑ. නමුත් ඒ විදිහට කරලා තමයි බටහිර ලෝකේ රිසර්ච් পেපර්ස් ගන්න. භාවනා කරගෙන ඉන්නකොට MRI ස්කෑන් එක ඇතුළට දාලා එයාට කියනවා රූපයක් තියෙනවා. ඔක දිහාම බලන්න කොච්චරලා හිත අරමුණේ තියන්න පුළුවන්ද කියලා. ඒකල එයාට නොකිය සද්දයක් දෙනවා. ඊට පස්සේ බලනවා හිතේ බ්‍රේන් එකේ රූප බැලීමේ සඳහා යෙදෙන ආයතනයේ ඉඳලා සද්ද ඇහිීමේ ආයතනයේ හිත යෑමෙන් හිරිහැර වෙලා ආය රූපේ බලන තැනට එන්න කොච්චර වෙලා යනවද කියලා. භාවනා කරපේකන දැනගන්නවා දැනගත්ත ගමන් මට කිව්වේ රූප බලන්න නිසා මම සද්ධාහනික දැනගත්ත ඇහිල්ලුණා කැඩුණා ආයෙනවා අන්න වගේ බලන්න පුළුවන් කෙනෙක්ගේ භාවනා මට්ටම මේ උද්‍යප්පේ මට්ටම ආවට පස්සේ ඒකට එයා දක්වන අර්ථකතනෙ හරහා ඒකට එයා දක්වන ආකල්පය හරහා ඒකත් එහෙලි කෙරුවේ නැත්තම් වැඩක් වෙන්නේ කාට හරි කියන්න ඕනේ භාවනා කළා මෙතෙන් ආවට පස්සේ මට මෙහෙම වැටහෙන්නේ කියලා. ඒක හෙලි කරාට පස්සේ අපේ තේරවාද ක්‍රමයේට හරි කියන්න පුළුවන් දැන් Tamange හිත මේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන දිහා බලන්න පුළුවන්කමක් තියෙනවා කියලා කියන්නේ අනිච්ච සංඥාවට ලෑස්ති. දැන් නිච්ච සංඥාව තමයි මෙතෙක් කල් හිටියේ. දැන් අනිච්ච සංඥාවට කැමති නිසා යාට අනිත්‍ය පෙන්නකොට නිතර වෙනස් වෙන එකක් දකින්නකොට කලබල වෙන්නේ මගේ හිත නිච්ච සංඥාවේ තිබුණ මෙතෙක් කල් පවුල් කන ඩෙන්ටි කාඩ් එකක් තියාන බැංකු ගිණිමක් තියාගෙන මම ආවලා කියලා හිතන එක දැන් සම්පූර්ණයෙන්ම නිකන් වාෂ්පීකරණය වෙලා ආය හැදෙනවා ආය කැඩෙනවා අනේ අනිච්ච සංඥාව තමයි ඉස්සෙල්ලාම යෝගාවචරය ත්‍රිලක්ෂණේ පේන්න පටන් අරගන්නේ. ඉතින් ඒක හොඳ බෞද්ධ සත්‍යක් ඇතුව. පෙරහුරුවක් ඇතුව. අසුවිදු ඥාන ඇතුව ගියොත් හරි සතුටක් ඇති වෙනවා. දැන් භාවනාවේදී අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරනවා නෙමෙයි. බැලූ බැලූ තැන වෙනස් වෙන ගතිය පේනවා. බලන බලන තැන අනිත්‍ය ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමන්ගේ අර වார்த்தාව හරහා මට අනිත්‍ය වෙන්නයි කිව්වොත් නම් තනිකර බොරුව. මට වෙන්නේ මේකයි කියලා අත්දකින්න අත්දැකීම් විස්තර කරනකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා දැකලා තියෙන අනිත්‍ය. තව කෙනෙකුට ඒක දැකීම මහා දුකක්. බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි අපි ආවේ සංසාරේ දුක නැති කරන්න. දැන් දුක වැඩි වෙලා. භාවනා කරන්න ගියාම දුක වැඩි වෙලා එයා තේරුම් ගත්තොත් මේ භාවනාව නිසයි මේ දුක්ඛ සත්‍යය වැටෙන්නේ කියලා එයා අනිත්‍යත්වයට වැඩිය දුක්ඛත්වයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. තව සමහරක් හිතා ගන්න මේ අනිත්‍ය වුණත් දුක වුණත් මම කරන දෙයක් නෙවෙයි. මට සිද්ධ වෙන දේ මට දැන් බොහෝ වෙලා බලන්න පුළුවන් නිසා පේනවා මේක න්‍යාය ධර්මයක් මෙතන තියෙන්නේ. මේකේ තියෙන්නේ මේ චිත්ත නියාමයක් නැත්නම් උතු නියාම, කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම කියන නියාම ධර්මයක් තියෙන්නේ. ඕකට මම හිතතර කරලා හිතනරක් කරලා වැඩක් නැහැ. මේක මගේ නෙවෙයි. මට තියෙන්නේ පැත්තගෙන මේක දිහා බලනින්න එක. ගඟක් අයින් වෙලා ගඟ දිහා බලනවා. ඒ නිසා මේ තුන ඥාන තුනෙන් පස්සේ මේ කෙනා පටිසංකානු ඥාන කියලා මේක දිහා නැවත මෙතෙක් කල ආශාවෙන් බලපු සංසාරයේ දිහා ඒකෙන් ගැලවීමේ අදහසෙන් බලන්න පටන් ගන්නවා මේ අලුතෙන් ලැබිච්ච අත්දැකීම සහ අර්ථකථනය හරහා. ඒ ඒ දර්ශනයයි ලෝකෙදී ආශාවෙන් බලන දර්ශනය අතර විශාල වෙනසක් තියෙනවා. ඒක හරියට බඳින්න ඉස්සෙල්ලා ගෑණි මිනිහා දිහා බලන්න හැටි මිනිහා ගෑණි දිහා බලන්න හැටි එක විදියක් ඒ දෙන කවදද සමාදාම් සමීප වෙන්නේ කේන්දර හරියයිද දෑවැද්ද හම්බ වේද අම්ල දාත්‍රා කැමතිද පුදුම ආතාවද බෙන්දර පස්සේ එපා වුණාට පස්සේ දික්ක සාදෙට ගියාම බුදු අම්මේ අර ගෑණි ගැන කියන කතා මේ ගෑණි මේ මිනිහා ගැන කියන කතා මට විශ්වාස නැහැ මේ පරට්ටි මට වහදාලා දෙයිද කියලා දැන් ඉස්සර නම් කට උරලා බොන්න තරම් හරි ආසාවයි දිවට දිව තියලා උරන්න තරම් ආසාවක් තියෙනවා දැන් බයයි මේකේ මට වාදෙයි දන්නේ ගෑණි කියනවා මේ මිනිස්සයා විශ්වාස නැහැ. ඉතින් ඒ දෙක අතරෙන් තමයි හොඳ ගාණක් කොටා ගන්න නීතිඥවරු. ඒකට වෙනම කට්ටේ ඉන්නවා. ඒ මේ නවසීලන්තේ නවසීලන්තේ බැඳලා ළමයෙක් වුණාට පස්සේ දෙන්න වෙන් වුණොත් ආණ්ඩුවෙන් වැඩි ගාණක් ගෙවනවා. ඉතින් කුලියට හරි ගෑණියක් අරගෙන ළමයෙක් කම්මුණාට පස්සේ දික්කසා දෙනවා. දික්කසා දෙනාට පස්සේ ඩෝල් එක වැඩි වෙනවා. මොන කුණු හර්පණීතියක්ද කියලා තේරෙන්නේ නැහැ. දික්කසාද වුණොත් ආණ්ඩුව වැඩිපුර ගෙවනවා. කොච්චර සංසාරයට කැමතිද කියලා බලන්න. ඉතින් දික්කස ළමයා හම්බෙච්ච ගම ගෑණි නඩුවක් දාන මිනිහට විරුද්ධ ඊට පස්සේ ගෑණි කියන කතා ඇහුවොත් ඊට පස්සේ මිනිහා ගෑණි කියන කතා ඇහුවොත් නිකන් හරියට පටිසංකාණු ඥානෙ වාගේ. මේ ඉස්සර මේ නැතුව බැරුව හිටපු කෙනා අනිත් පැත්ත හැරුණාට පස්සේ අර චෝදන ලයිස්සෝ දිහා බලන්න. ආනේ වගේ තමයි කවදා වෝ මේ සංසාරේ ඇදිතතු දැක්කනම් අනේ මේකනේ මේ ප්‍රේම කරපු තැන ඊට පස්සේ බුදුජානසේ තැන් තැන් වල දේශනා කරපු දේවල් අපේ අටුවාව එකතු කරලා පෙන්නවා 40 සාකාරයකට අනිච්ච අනිත්‍ය භාවයේ 10 ආකාරයකට පෙන්නනවා දුක්ඛ ලක්ෂණේ 25 ආකාරයකට පෙන්නනවා අනාත්ම ලක්ෂණේ 5 ආකාරයකට පෙන්නනවා ඔක්කොම සම 40 භාවනා කියලා රේණුකාණ චන්ද්‍රවිමුණි සංසේක ලියලා තියෙනවා. මේ අනිත්‍ය භාවයේම දස පහකාරයකට පේනවා. අනිත්‍යතාවේ විපරිණාමතා හොත්වා භාවතා නිච්ච පටික්කේපනතා බැලුව බැලුවත අනිත්‍ය පේන. මෙතෙක්කල් බොහෝම නිට්ටයයි කියලා හිතාපු දේවල්. එහෙම නැත්නම් මේ සැප ඉලවීම සඳහා ගත්ත සුඛෝපභෝගී භාණ්ඩ එනත අපේ උපභෝග පරිභෝග වාස් බහඬ ලස්සන වෙන්න කැමති තරුණයෙක්ගේ හෝ තරුණියෙක්ගේ ඇඟේ ඉල්ලපු ගැරඩිකුණක් වගේ කියලා බුදුජානන්සේ කියනවා. මරිච්ච බලුකුණක් ඉල්ලුවොත් ඇඟේ අපි කොච්චර ඉක්මනට හිරිකිත වෙලා විසි කරනවාද? අන්න වගේ මේ අපි උපභෝග පරිභෝග කරපු වස්තු අපි සංසාරයට බඳින හැටි. ඊට පස්සේ යම් කිසි කෙනෙකුට තේරුණොත් එimhe මේකේ අනාත්ම ස්වરૂපය ඒක පරතෝ විදියට පේන්නේ සක්මන් කරනකොට මම්ම පේනවා මම පිට කෙනෙක් දිහා බලන ඉනවා භාවනා කරන පේනවා මම පැත්තකටලා මම භාවනා කරන දේ බලා ඉන්නවා. එතන වෙන කවුද හුස්ම ගන්නවා මම බලා ඉන්නවා. නිකන් පැත්තකට වෙලා බලන ගතිය. නැත්නම් තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ අනිච්ඡතෝ කියලා අනත්තතෝ කියලා මේ එක එක ආකාර වලට පේනවා මෙතෙක් කල මම මේ ආදාවෙන් ප්‍රේමයෙන් හදපු දේ මේ මලමිනියක් වාගේ. ඒ ඒ දේවල් බලනකොට පේනවා අපේ අපි බැඳිලා තියෙන ක්‍රමේ හැටියට 40 ආකාරයකට සම 40 කර්මස්ථාන නෑ සම 40 කර්මස්ථාන නෙමෙයි ත්‍රිලක්ෂණයේ 40 ආකාරයට බැලීම ඒක ඉතින් ඔතෙන්ද ගිය කෙනාට විතරයි පුළුවන්. එහෙම නැති කෙනාට මේ භාවනා කරනවා කියලා ඔකට පාඩම් කරාට ඕන මෙනෙහි කරාට හරියන්නේ නැහැ. නමුත් අර විසුද්ධි ටික ආවට පස්සේ පේනවා මේ බැලූ දෙයම දෘෂ්ටි කෝණ 40කට දාලා බලනවා. ඒකම තමයි මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා පොඩි කරලා පෙන්නන්නේ. ඒකම තමයි මේ සත්ත්ව විසුද්ධි කියලා පෙන්වන්නේ. ඒකම තමයි මේ නව පාරිශුද්ධ ප්‍රධානී අංග වගේ පෙන්වන්නේ. ඒකේ ඒ වෙලාවට විස්තර වශයෙන් පේනවා ඕනේ සූත්‍රයක් කියනකොට තියෙනවා බුදුරජාණන්සේ මෙන්න මේක තමයි මේ කියන්නේ කියලා. භාවනා නොකරපු එකන සූත්‍රයක් කිව්වහම පාලි තේරෙන්නේ නැහැ, ඉදිරිපත් කිරීම තේරෙන්නේ නැහැ, මුලමහදාගේ ගැටපෙ ගැටපෙන්නේ නැහැ. ඕකදී බුදුහාමරණන් කියන්න නම් අපිට වැඩක් නැහැ කියනවා. නමුත් මේ භාවනා කරපු කෙනාට අර කලින් කියවපු සූත්‍රයක් කියවනකොට තේනවා මේක කවදාකවත් තේරුනේ නෑ ඉතර මොකද තමයි භාවනා නොකරපු නිසා. භාවනා කරාට පස්සේ ඒකේ තියෙන අර්ථය ඒ නිසා එකම සූත්‍රේ වුණත් භාවනා කරද්දී නැවත නැවත කියවන්න කියනවා. බණ අහන්න කියනවා. මොකද බණ තේරෙන ගතිය වැඩි. මේ පටිසංඛානු ඥාන වලට ආවට පස්සේ තේරෙනවා මේකේ කොච්චර ක්‍රමවලට අනිත්‍ය බලන්න පුළුවන්. කොච්චර ක්‍රමවලට දුක බලන්න පුළුවන්. කොච්චර කමකට අනාත්මේ බලන්න පුළුවන්ද කියලා අර අරමුණ බුදුචාන් වහන්සේ සඳහන් කරන ඉපේ අරමුණ ගන්නේ කාමයේ අයින් කරන්නයි. කාමයේ අයින් කරන්න අපි රූප අරමුණක් ගන්න. ඊට පස්සේ රූපය රූප සංඥා බවට පත් වෙනවා. ඒ කියන්නේ රූපේ ඇති නැති මට්ටමට බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ රූපේ ඇති නැති මට්ටමට යනකොට තමයි මේ පටිසංකාණු ඥාන වගේ දෙයකට හිත යෝගාවචරය මෝරන්නේ. එතකොට යාර තේරෙන බණ ගන්නවා රූපයක් මතුනත් බලලා ඉවරෙන් ඉස්සලා එක නැතිලා යනවා. නිදිමතක් ආවත් ඒක දිහා බලනකොට ඒක නැතිලා යනවා. වේදනාවක් ආවත් නාම ධර්මයක් වශයෙන් බලනකොට නැතිලා යනවා. ඒ වෙනසන් මේ වේදනාවට ඕන සුඛ වේදනාව කියන්නත් පුළුවන් ඒකට ඕන දුක් වේදනාව කියන්නත් පුළුවන්. අර ඉස්සර වගේ කළු සුදු වෙනසක් නැහැ වේදනාවක් තියෙනවා. සමහරවිට මේ කකුල රිදෙනවා. නමුත් ඒක දිහා බලනකොට සතුටක් ඇතිවෙනවා. අනේ යන්තම් අද පුළුවන් වුණා වේදනාව දිහා සතුටෙන් බලන්න. ඒතර වේදනාව දුකයි. නමුත් ඒක දිහා බලන්න පුළුවන් ගැතිය නිසා එතනම සතුටක් ඇති වෙනවා. ඒතකොට හොඳ අහසුවක් භාවනාව ඇති වෙනවා සුඛයක්. පස්ස ඒතකොට මේකට ආසාවක් වුණොත් මේකම භාවනාවට කොක්කක් වෙනවයි කියලා අර සුඛය පස්සද්දී ආවට ඒකම අමීරියාවක් බාටපත් වෙනවා. ඒ නිසා Tamanට දාන ලේබල් එක හොඳ නරක හරි වැරදි සැප දුක ඔය කොයි එකෙත් ඕනම ලේබල් එකක් ඕන එකට දාන්න පුළුවන්. මොකද හැම දෙයකම තියෙන්නේ සංඥා ස්වරූපයක් විතරයි. ඉතින් යෝගාවචරය එතෙන් යනකම් භාවනා කරාට පස්සේ එයාට තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ දාන ලේබල් එකේ හැටියට තමයි දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ලේබල් කරන්න නැතුව ඉන්න පුළුවන් නම්. ගොජේ දිහා බලා ඉන්න පුළුවන් නම්. ඒ රූප ධර්ම වෙනවා, නාම ධර්ම වෙනවා, මනාප වෙනවා, අමනාප වෙනවා. එකකින්වත් ස්ථිර හානියක් කරන්නේත් නැහැ, ස්ථිර සපත් වෙන්නේත් නැහැ. පෙරලෙන්නයි. අන්න එතකොට තමයි මේ ලෝකය මේ ඉපදිලා අපි ඉන්න ලෝකය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගැනීම සඳහා පරිශනාගාරයක් වාඩපත් වෙනවා. අපි මෙතෙක් කල් මේක කෑදරකමට බැලුවා සම්මා ආත්ම දෘෂ්ටියෙන් බැලුවා තණ්හාවෙන් මාන්නෙන් බැලුවා. දැන් తాවකාලිකව ඉව නැතුව මේක දිහා බලනකොට මෙතෙන් තියෙන්නේ න්‍යාය ධර්මයක්. මේක තියෙන්නේ චිත්ත නියාමයක්. මම මේක මගේ කියා ගන්න නැතුව බැලුවොත් පුදුමාකාර දැනුමක් දෙනවායි. එතකොට නිකන් ගලන වතුරෙත් බුදුම විපස්සනාවක් තියෙනවා. ඇවිලෙන ගින්නෙත් බුදුම විපස්සනාවක් තියෙනවා. පඨවි ධාතුව දිහා බැලුවත් විපස්සනාවක්. වායෝ ධාතුව දිහා බැලුවත් විපස්සනාවක් තියෙනවා. ඒ කිනාට ඒ වතුර නලියන දිහා බලනකොට නම් ඒකේ අනිත්‍ය ලක්ෂණය මතුවලා පේනවා. ගිනි තැල්ලක් නලියනවා. ඒකේ අනිත්‍ය ලක්ෂණය පේනවා. අර උපාසකම්මගෙන කේ දවසේ ලොකු සංසය ලියලා තිනවා. ඒ කිය ඒ දවසේ ලොකු සංසය කියනවා ලියුම් ටික කියවන්නේ කියලා. මීට ටික රෑ වෙලා ඒ උපාසකම්ම කියනවා ස්වාමීන් වහන්සේ හාල් ගරලා හාල් පානු වතුරේ කරගෙන මෙහෙම විසි කරනකොට ඒක විසිරී යනවා දකින්නකොට වාතේ විසිරී යනවා දකින්නකොට මන්ට උද්‍යප්පේ ඥානෙ තමයි පහළ වෙන්නේ කියලා. මේ කුසියම්ම කෙනෙක් හාල් කරන්නේ. මේ දඹදිව ගිහිල්ලා භාවනා කරලා සුදු ඇඳගෙන අට සිල් රැකගෙන කරන එක නෙමෙයි. වතුර ගන්න මේ විසි කරනකොට ඒක විසිරියන. ලොකු සාංශින්න කාලේ කියනවා වතුර බින්දුවක් කැල්ල ගලකට වැටලා තිරිය තැති ගහිලා යනවා දකින්නකොට ඕක තමයි අනිච්චයි කියලා කියන්නේ. ඒකට මේ මේ බුදුහාමුදුරුවෝ පහරනකම් ඉන්න ඕනේ නෑනේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ එනකම්. ඉන්දියා මධ්‍යම දේශයට යන්න ඕන ගමන් නෑනේ. නමුත් ඒ විදිහට බලන සුළු ගතියට හිත ගන්න නම් ඉන්දියාවට ගියත් පාඩු නෑ. මෛත්‍රී බුදුහාමකම් හිටියත් පාඩු නෑ. නමුත් අපි හිතන විදිහට ඔය තොවිලෙට කෝඳුරු තෙල් කල 7යි 7යි යෝනේ කරන්නේ නෑ. දැන් මේ තියෙන ඥාණයෙන් උනත් යන්න පුළුවන්. නමුත් මේ බලන දෘෂ්ටි කෝණේ ඒ ඒ පටිසංකාණු ඥාණය හැම කෙනෙකුටම ඒකට අවශ්‍ය පින තියෙනවා. මිනිස්සු හැම කෙනෙකුටම මේ පින තියෙනවා. නවනසු දන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ මම ගෑනු කෙනෙක් ඒ නිසා මට පිරිමි වැඩ බෑ. පිරිමි හිතන්නේ මම පිරිමි කෙනෙක් ඒ නිසා මට ගෑනු වැඩ බෑ. නමුත් එකක් කීතයි උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තට ගෑනු පිරිමි නෑ. බුදුජානසේ දේශනා කළ තියෙනවා සංයෝග පරියෝ සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා එකක්. ඒකේ පෙන්ලා දීලා තිනවා ගෑනු මැරණ කම්ම ගෑනු විතරමයි. මොකද උන් ගෑනු ගතියට කැමති. ඒ ගෑනු ගතියට කැමති කෙනා ගෑනු ආකල්ප, ගෑනු ගෑනු ඇඳුම්, ගෑනු කටහඬ, ගෑනු ඉරියව් ඔක්කොම කැමති වලට ආස කරන්නේ මොකද මිනිහෙක් ලැබේවා කියන අදහස. මිනිහලා ඒ පිරිමි ගති, පිරිමි ඇඳුම්, පිරිමි ශිල්ප, පිරිමි කටහඬ, පිරිමි ශිල්ප ඔක්කොම දාන්නේ මොකද්ද? ඒකට ආස කරන මොකද්ද? අනේ ගෑණියක් ලැබේවා. ඉතින් බුදුහාර කරන දෙන්නේ එකතු වුණාට පස්සේ ආස්වාදෙකුත් තියෙනවා මුන් කවදා ගලවන්නද කියලා. මොකද මේ තමන් මේ මම පිරිමෙක් කියන්නේ ආකල්පයක් මෙතන තියෙන කියන එක ඉස්සල්ලාම සවට ලෝකේ දේශනා කරේ බුදුරජාණන්සේ විතරයි. ඒක නැති කරන්න පුළුවන් උද්‍යප්පේ ආවට පස්සේ පේන උද්‍යප්පේ ඥානෙ ගෑනු පිරිමි නෑ. හොඳට හුස්ම දිහා බලන්න හුස්මේ තියෙනවද කියලා ගෑනු පිරිමක. මම තියලා දකුණට ගන්නකොට තියෙන බන ගෑනු පිරිමකම අපි අර ලාලිතිය නටනකොට නම් ගෑනු ඉතින් උස පස පස පස උස උස නටනකොට නම් ගෑනු ගති පෙන්වන්න හදනවා. ඩබල් ඩෙකර් එකක් වගේ මැණිකේක වස උස්ස උස්ස ගස්ස ගස්ස යනකොට මැණිකේක වස කියලා මං ගේ දවසක් කවියක් එකේ ඉන්නකොට පුංචයි වෙලා ගැවුවා ටෝ ගාලා ඔලුවට එකක්. තෝ මොනවද ඔය කියවන්නේ කියලා. මේ විශ්වවිද්‍යාලේ මේ බිත්තිවල ඉල තුන කුරුටු ගී. ඒව පෙන්නනවා. නමුත් ඔය එකක්වත් manussකමේ නැහැ. උද්‍යප්පේ ඥානෙ එහාට manussකම විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා ගෑනු කර්ජි පිරිමි ගතිය ආකල්ප සේරම හොදලා යනවා. පේන්න පටන් ගන්නවා. දැන් මම මට තේරුණා මම නිල්ලඹ ඉන්න වෙලාවේ කවුරක්වත් නැහැ මං විතරයි. මම හුදුවර කල්පනා කරලා බලුවා ඉස්සල්ලාම ලුණු කැටයක් කටේ තිබ්බට පස්සේ ලුණු රස වැටහිච්ච දවස. තුංගෝ කැතට යනවා හිත කෙලිම ලුණු කැටයක් දීලා දිවේ දැන් ඒ වෙලාවේ දිවේ තියාගත්තට පස්සේ ලුණු රසයේ වෙනසක් වෙලා තියෙනවද ලුණු රසයට වයසට ගිහිල්ලා තියෙනවද ලුණු රසයේ ගෑනු පිළිමකමක් තියෙනවද මොකක්වත් නැහැ ලුණු රසයේ තියෙනවද? කාගේ දිවේ තිබ්බත් ලුණු ලුණු. පොඩි එකාගේ තිබ්බත් මම අවුරුදු 10කට පස්සේ තිබ්බත් 20කට පස්සේ තිබ්බත් එච්චරම තමයි. ඉතින් ඒ වගේ න්‍යාය ධර්මයක් තියේදී අපි අපේ රට කියලා හදාන, ජාතිය කියලා හදාන, වංශය කියලා හදාන මේ කරන සෙල්ලම්. පටිවි පරිසංකාණු ඥාන වලට ගියාට පස්සේ පේනවා මිනිස්සු කොච්චර කැමතිද කියලා තමන්ගේ සම්ප්‍රදාය රැකගෙන ඉන්නේ. ඉතින් ඒ ඇත්තට ඒ ඒ ඒ ඒ ඒ මිනිස්සු බුදුහාමුදුරුත් ඒකට දාගන්න හදනවා. බුද්ධ ධර්මයක් දාගන්න හදනවා සම්ප්‍රදායට. දාන්න බෑ. එහෙම එකටවත් බුද්ධ වෙනස අහුවෙන්නේ නැහැ. එහෙම කාටවත් එහෙම වැරදි කරගන්න ආකල්පයක් දීලවත් නැහැ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් කියන්නේ ඔක්කොම තියෙන්න ඕනේ සංසාරෙට. නැවත යන්න හදනකොට ඔක්කොම ගලවන්න වෙනවා. ගැල වෙන බා. ගැලුණාට පස්සේ ඉතුරු වෙන්නේ න්‍යාය ධර්මයක් විතරයි. මේ දේවල් ඔබ හිටියත් මේක වෙනවා නැත්නම් මේක වෙනවා. ඒ නිසා ඒක මගේ නෙවෙයි කියන ආකල්පෙන් ඒ පටිසංකාන ඥානෙ තේරුම් ගත්තට පස්සේ එයාට මේ හැම දෙයකම මේ බැලූ බැලූ හැම දෙයකම ඒකේ අනිත්‍ය ස්වરૂපේ මොන විදිහෙන්වත් වහන්න බෑ ඊට පස්සේ. ඒ ඒක දුක පිණිස වෙනවයි කියන එක එයා දැනගන්න බැලුවා රස ආස්වාද ලබන්න කියලා ආස්වාදයක් එන්නේ නැහැ. මේක මගේ මම කියාගන්න කියලා බදාගන්නත් උලන් ඒ දන්නවා මේක මට මට නේවාසිකයක් නෙවෙයි මම විධායකයක් නෙවෙයි මම මට වශේවවත්තන්නත් බෑ මේක වෙන දෙයක් වෙනවා ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ හිතන්න කොහෙද ඉඩක් තියෙන්නේ කියලා අසහනයක් එන්නේ කොහෙද ඉඩක් තියෙන්නේ පශ්චාත්තාවපයක් එන්නේ කොහෙද ඉඩක් තියෙන්නේ බලාපොරොත්තු සුන්වීමක් එන්නේ මොකද බලාපොරොත්තු සුන්වීම තමයි බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු සුන් වෙනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? සතියට බාධා වෙන්නේ නැහැ බලාපොරොත්තු සුන් වුණා කියලා. මේ පටිසංකාන ඥානවට ගියා නම් කවුරු හරි යාට තේරෙන්න පටන් ගන්නවා. ලෝකේ සිද්ධ වෙන දේ කොහොමද සිද්ධ වෙනවා. උඹට ඕනේ නම් පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඔය පශ්චාත්තාප විය යුතුයම කියලා එහෙම එකක් නැහැ. මොකද ලෝකේ බුදුරු පාල වෙනවා. ලෝකේ බුද්ධ ශාසනය කියලා එකක් තියෙනවා. මෙහෙම දකින්න පුද්ගලයෝ ඉන්නවා ලෝකේ. ඒ වයින් විමුක්ත වෙලා බලන්න පුළුවන් ගතියක්. ඒකට මේ පටිසංඛාණු ඥාණය ආවට පස්සේ ඒ කෙනාට මේ ලෝකේ ඒක නිකන් කන පිට හැරලා පෙන්නනා වගේ පේන්නේ නැහැ නම පේන එකම තමයි. නමුත් අර තණ්හා මාන දිට්ඨිය වලින් తాවකාලිකව අයින් වෙලා බලන්න. හරියට විද්‍යාඥයෙක් විද්‍යාගාරයකට ගිහිල්ලා දෙයක් විද්‍යානුකූලව බලනවා වගේ ඒක මම මාගේ කියාගෙන නෙවෙයි බලන්නේ බාහිර වස්තුක් වශයෙන් බලනෝගේ තමාම තමන්ගේ හුස්මම තමන්ගේ වම දකුණම තමන්ගේ කයම පිටි එකක් වගේ බහිද්ද අජ්ජත් වෙන්න පටන් ගන්නවා අජ්ජත් බහිද්ද වෙන්න පටන්. ඒ වගේම මේ භාවනා නොකරුවත් ඕන කෙනෙක්ගේ තියෙන මේ ගතිය බව තේරෙනවා. එයා දන්නේ එයාට තියෙනවා මේ ඥාණය. එයා බලන්නේ මේක තණ්හාමාන දිට්ඨිය හරහා. එතකොට එයාට වෙන්නේ මේ විදිහට තමයි. නමුත් තණ්හාමාන දිට්ඨිය නැතුව බලනකොට ඒක වෙනස්. කටුකුරු දෙසාමිනාසි කියනවා උදේ ඉර පායගෙන එන වෙලාවේ දෙනමක් ගස් දෙකක් කැඩෙනකන භාවනා කරනවා. භාවනා කරනකොට එක නමකට තනකොලයක් අක තියෙන වතුර බිඳුවක දේ දුන්න පේනවා. ඉතින් ඇද්ද ගැටේට පස්සේ අනික් කාමරවල කතා කර කියනවා ආයසුතුන් අන්සාරන අර අර තනකොළ අග තියෙන වතුර බිඳුවේ දේ දුන්නත් නේ යාමතුරට පේන්නේ නැහැ. මොකද යාමතුර බලන්නේ ඒ දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි. දියාගෙන කොයි තටකොළ බින්දුවද මෙන්න මේකේ නෑ. වතුර බින්දුව මට පේනවා. නමුත් ඒකට ආලෝකය වැටෙන්නේ තමන් බලන්නේ වෙන කෝණයක සයාට පේන්නේ මේ දෙදුනේ කියනවා හරි. ඔයා මෙතෙන් ඇවිල්ලා බලන්න. මෙතෙන් බලනකොට පේනවා. එතකොට අරයට පේන්නේ නෑ. ඉතින් ගිය එකනට පේන්නේ නැහැ. මොකද ඒ කෝණයට විතරයි ආලෝකය හතකට කැඩලා පෙන්වන්නේ. වෙන කෝණයකට පේන්නේ නැහැ. ඒ ආලෝකය නැති නවත් වතුර නැති නිසාවත් ආලෝකය කියන්නේ වර්ණ හතකින් හැදිලා නැති නිසාන්නේ අපි බලන දෘෂ්ටි කෝණේ හැටියට තමයි ඒ වර්ණ විභජනයක් සිදු වෙලා පේන්නේ. ඉතින් මේක ඉස්සල්ලාම දවසේ සරුවච්චන් වහන්සේට සිද්ධ වෙච්ච වෙලාවේ මේක අනුන්ට කියලා දෙන්න හිතනද මේක sannivedane කරන්න මොන්න තරම් ප්‍රඥාවක් මොන තරම් කරුණාවක් තියෙන්නද සර්වඥයන්සේ දන්නා මේක කාටවත් පේන්නේ නැහැ කියලා. මොකද එයා වාඩි වෙලා ඉන්නේ මං වාඩි වෙලා ඉන්නේ තැන වෙන්නේ ඉතින් මට විතරයි පේන්නේ වතුර බින්දුවේ ආලෝකයේ හතකට කැඩලා යනවා වෙන දෘෂ්ටි අංශුවක් ඇහැට ගියවම පේන්නේ ආනේ දෘෂ්ටි කෝණය තියෙන හැම කෙනෙක් ගාම එක්ක අපි බයයි එහෙම නැත්නම් ක්‍රමිකව යන හැටි දන්නේ ගියත් හිතන්නේ වයර් මාරු වෙලයි ගියත් හිතන්නේ මකරි පටලවිලයි ඉතින් කවදාරි කාය ජීවිත නිර්පේක්ෂව ඒ දෘෂ්ටි කෝණයම බලලා මේක නැවත නැවත බලලා ඔප්පු කරන්න පුළුවන් විදුහුරු දෙයක් මේකේ තියෙන්නේ. කවුරු මෙතෙන් ආවත් ඒ දෘෂ්ටි කෝණය ගන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ පේනවා බුදුරජාණන්සේ ඉන්ද්‍රජාලයක් කරලා පෙන්වපු එකක් නෑ මෙතන. උන්වහන්සේ බලපු දෘෂ්ටි කෝණය එතන ගෙනාට පස්සේ ඕනම සිද්ධියක ඒක පතුරු ගහලා බලන්න පුළුවන්, විෂිතුරු කරලා බලන්න පුළුවන්, විභජ්‍ය වාදයට දාලා බලන්න පුළුවන්. ඉතින් ඒක වෙනකු දෘෂ්ටි කෝණයෙන් බැලුවට පේන්නේ. ඒක ඒක තේරුම් ගන්න ඕනේ. එනිසා පටිසංකානු ඥාණයට ගියාට පස්සේ තමයි යා තේරෙන්නේ දේ මොකද්ද කියලා බලන්න පේන්නේ බලන දෘෂ්ටි කෝණේ හැටියට තමයි. දෘෂ්ටි කෝණේ වෙනස් වුණාට පස්සේ ඒ වස්තුව දිහා වෙන කෙනෙක් බැලුවාම වෙන විදිහකට පේනවා. යා දෙන අර්ථකතනෙන් පේනවා. එකම දේ දෙන්නෙක් බැලුවට දෙපොලක බැලුවට පේන නිසා සුද්ධ ලියනවා. එක මිනිස්සුයෙකුට දෙසරයක් ගඟට බහලා නාන්න බෑ මොකද නැගලා බහලා ආපහු යනකොට වෙන ගඟක් තියෙන එතන. ගඟ ගලලා. ආශය කරේ මිනිස්සු කියන උඹට පිස්සු යකෝ ගඟත් ගලලා මිනිහත් නා කියලානේ දැන්. ඉස්සෙල්ලා මිනිහා නෙමෙයි දැන් යන්නේ. ඉතින් ගඟ විතරක් නෙමෙයි ගලන්නේ. ඉස්සෙල්ලා බහම මිනිහට වැඩි තප්පරයක් වයසක මිනිහෙක් දැන් බහින්න. ඒ නිසා එක ගඟකට ගහලා දෙසරයක් නාන්න බෑ. එක උස්මක් තියා බලපෙක ඊගා උස්මට අදාළ නැහැ. ඉතින් අපි කියනවා බලන්නකෝ පළවෙනි උස්ම වගේ නෙවෙයි දෙවෙනි උස්ම මට හරි ආනපනේ හරියන්නේ නැහැ. මට එක වාගේ යන උස්ම ටිකක් දෙන්න බැරිද කියලා අහනවා. සුපර් මාකට් එකෙන් හරි ගමන් නැහැ ඕනේ ගාණක් දෙන්න. මේක වාගේ යන උස්ම ටික දෙන්නද කියනෝක බලලා වෙන්නේ දේ මොකද්ද කියපන්. ඒක වගේ උස්මක් බලන්න නෙවෙයි මේ ආනපානේ දෙන්නේ. ඒක වෙනස් වෙන බව පෙන්වන්නේ. දැන් මේ පටිසංකාන ඥානය ආවට පස්සේ ආට තේරෙනවා බුදුහාමුදුර ආරමුණක් දීලා තියෙන්නේ ඒ ආරමුණේ විපරිණාමය දකින්න මිසක් සාක්කුවේ දාන සුරේකට දාගෙන ධාතු කරඬුක තැම්පත් කර වැඳ වැඳ ඉන්න නෙවෙයි. යෝගාවචරය ආරමුණත් වඳිනවා. ආරමුණෙන් නිමිත්තට වඳිනවා. ඊට පස්සේ නිමිත්ත නැති වෙච්චාම ආඬනවා. බලන්න ඊයේ ආවනේ කහහා පාටාව අද නැහැ. ඉතින් ඊයේ නෝ ආලෝකය අද ආවේ නැහැ කියලා එන වලි. එයාට මේ නිව්සීලන්ඩ් වල ඉන්නකොට ඒ කට්ටිය 10 15 ගෙතුලා භාවනා කරනවා මම නැති වෙලාට එක්කෙනෙක් ඇලිකලු අක්කා මෙහෙමයි ෂෝක් එකට එළිය තිබ්බා. දැන් මේ ටිකේම නැහැ කියලා. ඉතින් ළඟ ඉන්න කෙනෙක් අලුතෙන් ආවෙන කෙනලු ලයිට් බිල කියලා නැතුව ඇතුව කිව්වා. අර මනුස්සයාට තද වුණාලු. ආලෝකේ නැති වෙන්නේ ඉතින් හේතුව මේ ලයිට් බිල කියලා නෑ. දැන් ඒක අප්‍රසිද්ධ වීඩියෝක් පාටපත් වෙලා තියෙනවා. මේගොල්ලෝ භාවනා කරන්නේ ලයිට් ඉතින් ඒක ඉලෙක්ට්‍රිසිටි ඩිපාර්ට්මන්ට් එකට දුන්නා දෙනවා. කාට හරි ආලෝකේ බලන්න ඕනේ නම් ලයිට් නැතුව කරන්න වැඩක් තියෙනවා. වාඩි වෙලා හයියෙන් හුස්ම ගන්න විනාඩි 15ක්. පුළුවන් තරම් හයියෙන් ඒකලා ඇද්දක වහගන්න පුපුරණ එලියක් එන. ඔක්සිජන් වැඩි වෙච්ච ගමන් බ්ලේ වල ඒ ඔක්සිජන් වැඩි ලේ ඔලුවට ගිය ගමන් පුපුරණ එලියක් එන. ඒකට කියන්නේ කැම්පස් ඩෝප් එක කියලා. රැග් කරනකොට දෙනවා. මේ කියනවා නහය මේ ඇඟිල්ල දිග ඇල්ල එක කොනක් නහය තියාගන්න කියනවා අනික් කොන බුරිය තියාගන්න. ඒකල නැමිලා අයියෙන් හුස්ම ගන්න කියනවා කැරක් කැරකි. අරක වැදුනට පස්සේ ඌ වීසි වෙනවා. දැන් සාමාන්‍ය අරකු කාලා බිවවා. ඉතින් කාට හරි ඕනේ නම් ආලෝකයේ ඔච්චරයි ප්‍රශ්නේ. මේගොල්ලෝ මේකට සිල් රැකගෙන අරණ්‍ය ගත වෙලා පැවිදි වෙලා ආලෝක ඉල්ලනවා. ඒක ලැබුණාට පස්සේ පාටි දානවා. මේගොල්ලෝ හිතන්නේ මේ අනිත්‍ය ලක්ෂණයක් නෙවෙයි. මට හම්බුනේ බූදලියට හම්බුණා මට ආලෝකේ මට කහ පාට හම්බුණා මට නිල් පාට හම්බුණා ඉතින් ගෙදර ගිහිල්ලා එක එක කෙනා කියනවා ඔයාට අනේ ඔය අයියෝ මොනවද අනේ හම්බුනේ කහ පාටේද නිල් පාටේද අපිට නන්නේ අපිට හොඳ එකක් හම්බුනේ සුදු පාටේ පටිසංකාරණු ඥානෙට ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි මොන දේ හම්බුණත් තරංග ගන්න ආතන මොන දේ හම්බුණත් කතන්දර ගොතන මොන දේ හම්බුණත් ප්‍රපංච කරන මේකේ තේනවා ප්‍රපංචයක් ගොතනද ඉස්සරලා සංසිද්ධිය මාරු වෙන එක්කෙනෙක් ගැන වචන අදහස් අර්ථකතන දෙන්න ඉස්සර වෙලා සංසිද්ධිය මාරු වෙනවා. ඒක තියෙනවා කා මොනවද කතා කරන්න තියෙන්නේ? කතා කරලා කතා කරන්න ඉස්සල එක වෙනස් වෙලා. ඒක කතාව නෑ. කට ගොළු වෙනවා මුනිභාවයටපත් වෙනවා. මේ විදිහට බලනකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ සිද්ධ වෙන දේෙන් අපි හදාගත්ත ප්‍රපංචය මතයි අපි හදාගත්ත චේතනා මතයි අපි හදාගත්ත කතන්දරය මතයි ජීවිතේ ගිහිල්ලා තියෙන්නේ. දේ දිහා බලන්න පුළුවන් කමක් අපිට නැහැ. බලන් ඉස්සලා කතන්දර ගෙතිලා ඉවරයි. ඒ නිසා කොයි වෙලාවක හරියට මේ පටිසංකාන ඥාණයට පස්සේ සංකාර උපේක්ඛා ඥාණයට ගියාට පස්සේ වෙන කොහොම මතුවෙන සියල්ලම සංස්කාර හැම දෙයක් විසීම උපේක්ෂා වෙනවනම් එන කොයි එකත් එන්නේ යණ්ඩයි කියලා මේ එකක් අල්ලගෙන නතර වෙලා ඒකට අර්ථකතන දීදී ඉන්නකොට එකක් ඇල්ලුවයි කියලා කියන්නේ සමස්තය අතහැරීම කියලා ඒ නිසා යන දෙයට යන්න දුන්නොත් මේ වෙන දෙයට වෙන්න දෙනවයි කියන එක. ඒ සංඛාර උපේක්ඛා ඥාණයට ගියාට පස්සේ ඒක අපේ විසුද්ධි මාර්ගයේ වගේ තැන්වල තියෙනවා. ඒක හරියට මේ ඒ හිත මොනවා වුණත් ඒ පස්සෙන් පස්සට යන්නේ කවදාකවත් පැනලා ඉදිරියට යන්නේ කුරුළු පියාට්ටක් ගින්දරට ලං කරනකොට කුරුළු පියාට්ට උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට යනවා. ඒ නිසා මොන්න කුප්පන සංස්කාරයක් ආවත් මොන්න ප්‍රේමකන සංස්කාරයක් ආවත් එයා දැනගන්න මෙතන උගුලක් තියෙන කියලා පස්සෙන් පස්සට එනවා. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ප්ලාස්ටික් නූලක් අරගෙන ඉටිපන්දමකට ලං කරන්නයි කියලා. ඒ උණු වෙවි උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සට එන ගතිය යෝගාවචරය කවදාකවත් ඉස්සර වගේ පැනලා දෙන්න යන්නෙත් නැහැ නිර්මාණශීලීත්වයක් හොයන්න යන්නෙත් නැහැ ප්‍රගතියක් හොයන්න යන්නෙත් නැහැ දන්නවා ඒ ඕන දැනක පැටලෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනුවට ඉබ්බෙක් මොනවාරි වෙච්ච ගමන් කට්ට ඇතුලට ගත්තා වගේ තමන් අරසා වෙනවා මිසක්ක ගහ බැන ගන්න කියා දෙන්න මොකක්වත් නැහැ. මේ නිසා ਸਰවචාන්සේ සඳහන් කළ තියෙනවා කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ. ඉබ්බෙක් තමන්ගේ කට්ට ඇතුලේ අඳු ටික සංගව ගන්නවා හිවලෙක් දැකපු ගමන්. අඬු ටික ඇතුළට ගත්තට පස්සේ හිවලට කන්න බෑ. අඬු එළියට දැම්මොත් හිවලට කන්න පුළුවන්. ඒ නිසා අපි ඉඳුරන්ට වැඩි බාර දීපු ගමන් අපි හිවලට අහු වෙනවා. ඉබ්බගේ අඬු ටික වගේ තමයි අපේ ඉඳුරන්. ඉඳුරන් අසංවර වෙච්ච ගමන් අපි හිවලට අහු වෙනවා ඌර්කයට අහු වෙනවා. අපි ඉඳුරන් ඇතුළට ගත්ත ගමන් ඒකේ හොම්බ ඉස්සරහා තියෙන කොරස් ගතිය. දත්වලත් මේ අත්වල තියෙන කොරස් ගතියක් ඒක ඇතුළට ගත්තට පස්සේ ඒ කොරස් ගතිය මොනම සතෙකුටවත් කන්න බෑ. ඒ නිසා කුම්භෝ වංගාණ සකේ කලාපේ සමාදාම්බිකු මනෝවිතක්කේ. තමන්ට මේක ඕන කරනවා මේකේ පා වෙනවා. ඒ වගේ එනකොටම යා කරන්නේ මේක හෙලි කරන්න එපා. පුළුවන් තරම් ඒක වහගෙන අඬු පුප්පන්න යන්නේ නැහැ කියලා අපි සිංහලෙන් කියන්නේ. අඬු පුප්පන්න යන්නේ නැතුව ඉඳුරන් দমনය කරනවා. අනිශ්චිතෝ අඤ්ඤ අඤ්ඤ විහත් අඤ්ඤ මඤ්ඤ විහෙට්ටයන්තෝ ඒකක් නිස්සය කරන කතා කරන්න යන්නෙත් නැහැ මට මෙහෙම වුණා එහෙම වුණා කියලා කියන්නෙත් නැහැ ඒ වගේම වෙන කෙනෙකුට හිංසාවක් කරන්න හිතන්නෙත් නැහැ දැන් මට මේ මාව කණ්ඩායල තියෙන හිවලා මාව කන්නේ අඬු පිප්පුවොත් නේ දැව් බලාගෙන ඉන්නව අඬු එළියට දාන මම අඬු අකුලගෙන ඉන්නවා එතකොට එයා අනිශ්චිතෝ අඤ්ඤ මහෙට්ටයන්තෝ කිසි කෙනෙක් එක වාදයට පැටලෙන්නේ නැහැ කිසි කෙනෙකුට ගහපා දෙන්න යන්නේ කියන්නේ තියාගට මතයක් දෙන්නේ මට මොකෝ. මතේ මම කරගන්නෙත් නෑ මතේ හෙලි කරන එක නම් මගේ තුව පුතා කියන්න යන්නෙත් නෑ. ගැටුමක් ඇති වෙන්නේ නෑ. ඒකට බුදුරජාණන් කියනවා එකට එක කියන එක නැති වෙලා යන්න පටන් ගන්නවා. බුදුජානකසේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක්ගේ මාන්නේ අධික නම් ඒකේ නා මේ කංශ භාණ්ඩයක් වගේ අර රින්ගින් බෝල් තියෙන ගහපුවා රින් ගාල සද්ද එන එක. ඒ සද්දික හදලා තියෙන ඒක ඝනව. ඒකට ගහුවාම ගාන්ටාරයකට ගහුවාම බෙරේකට ගහුවාම ඒක දිගට ම්ම් ගාල යනවා. නමුත් හිතන්න කියනවා මේ ගාන්ටාරේ පුපුරලා තියෙනවනම්. එතකොට අර කිංකිණි නාදේ නැති වෙනවනේ. දිගට යන්නේ නැහැ. රින්ගි බෝලයක් අරගෙන ඒකට තට්ටු කරපුවාම ඒක ඒක ඝනව තියෙනවනම් සද්ද ඇහෙනවා. නමුත් ඒක පුපුරලා නම් ඒකෙන් අර කිංකිණි නාදෙන බොල් සද්දයක් එන්නේ. අන්නේ ඔය දැන් භාවනා කරපු එකන කවදාකවත් වාදයකට පටලවා ගන්න අමාරුයි. එයාට තට්ටු කෙරුවත් ගෙටි ගෙටි යන්නේ එයා ඊට පස්සේ සාරම්භෝතේන විජ්ජති එකට කියමනක් නැහැ. තියා ඒ මතේ තියෙන ප්‍රශ්නයක් නැහැ. මම මේ හදන්න ඕනේ කියලා දන්නේ හැතෙන්නෙත් නැහැ. මොකද මම දන්න හදන්න බෑ. ඒක නිසා කංශ භාණ්ඩයක් වගේ පැලිච්ච කංශ භාණ්ඩයක් වගේ කට්ට ඇතුලට ගත්ත ඉබ්බෙක් වගේ අරසා වෙනා මිසක් කවදාකවත් කාටවත් ඒත්තු ගන්නන්න යන්නේ නැහැ. එයා දන්නවා බෑ. ඒකට ගියොත් වෙන්නේ මගේ විවේකයක් නැති වෙනවා. මගේ මේ සතියක් නැති වෙනවා කියලා අනිශ්චිතෝ අඤ්ඤ මහෙට්ට යන්න මහෙට්ට යන්තෝ අනු ගැටන්න යන්නෙත් නැහැ. ඒකෙලා නිච්ඡාතෝ ආයේ ඉච්ඡාවක් නැහැ යාට. මට මේක කරන්න ඕන අරක ලබන්න ඕන කියලා නිච්ඡාතෝ පරිනිබ්බුතෝ නිවීමක් ඇති වෙනවා. ඉතින් මේ අපි මේ අද වැඩමුළු වලට එන්නේ මේ දඟලන්නේ ඔක්කොම කරන්නේ අපිට කැමැත්තක් තියෙන නිසා. ඒකට කියනවා ඉච්ඡ කියලා. ඉච්ඡ මොකද්ද ඕනේ වෙලා තියෙනවා අපිට. ඒ තියෙන තාක්කල් අපි අනික් අයට නටවන්න පුළුවන්. ඕක තියෙන හවල් තැන කිව්වොත් අපි රට රාජ්‍ය වලටත් යනවා. ඕක දෙන්න උඩ ඉඩම ඕනේ කිව්වොත් ඉඩමත් දෙනවා. මොකද අපිට මොකද්ද අවශ්‍ය වෙලා තියෙන්නේ? ඒ සඳහා ඕන දෙයක් අපිට අවශ්‍යතාවය නැත්තම් ඒ සොක්‍රටිස් එක දවසක් ගියාලු මේ ඇතන්ස් නගරේ හරහා ඉතින් ඇතන්ස් නගරේ කියන්නේ හැමදේම තියෙන තැනක්. ඉතින් ආ ගෝලයට එක්ක ගිහිල්ලා නගරේ පහුණාට පස්සේ කිව්වලු බලපන් මේකේ තියෙන විශේෂත්වය. මේ නගරේ හැමදේම තියෙනවා. මට මොකක්වත් ඕනේ නැහැ. ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යෝ මොනව කරන්නේ? මම මේ නගරේ හරහා යනවා මට මොකුත් ඕනේ නැහැ. ඉවරයිනේ. කවුරු එළ මොන පද ගහන්නේ මට දැන්? අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ බිස්නස් කාර්යය දන්නව කොහොම හරි රැයට හරි ඇවිල්ලා මේක කියනවා. එක්ක නැද්ද ගෙදර ගෑනිට හරි කියනවා. නැත්නම් SMS එකක් කරනවා. නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරනවා. කොහෙන් හරි වෙලා කොක්ක දානවා අපිට ઈચ્છාවක් තියෙන තාක්කල්. නිච්ඡාතෝ වර්තමාන මොහොතේ හිතේ ඉන්නකොට මම ඉන්නවනම් වර්තමානයේ ඉන්නේ මොනවත් මට ඕනේ නැත්නම් ළඟ සුරලියන් ඇවිල්ලා රංග රංගපෑවට ඇති වැඩි ප්‍රශ්නේ මොකක්ද? ඒ ළඟ හිණියක් ගැව්වාමකෝ රූරසේ අඳි නාලෙසේ රත් ලෙල දිදී විදුලිය පබා මම කෙසේ පව සම්මෙසේ ඒ සුරලඳුන් දුන් රංගසුවා කට අරගෙන බලාන හිටියොත් නම් වැඩේ තට්ටු තමන් භාවනාව නම් ඉන්නේ මොකා නැටුව හම්මකෝ මොන අපරාධ වෙච්ච හම්මකෝ ඒ වර්තමාන චිත්තක්ෂණේ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ ඉතින් හුඟ දෙනෙක් හිතනවා බෑ අප්පා ඔය එහෙම සතිය පිටුවට හරියන්නේ නැහැ. ඔය නිවන් දකින්නම් මෛත්‍රී බුදුහාමුදුරේ එනකන් ඉන්න ඕනේ. අඩු ගානේ හතරයක්වත් හිරිපාදන කළා ගාන්ටාරේ ගහන්න ඕනේ. ඒ නැත්තම් මේ දඹදිවවත් යන්න ඕනේ. නැත්තම් වටවන්දනාව හරි යන්න ඕනේ අප්පා. එහෙම නැතු කොහෙද නිවන්? කවුරක් හරි කියන්නේ මේ නිච්ඡාතෝ කියලා කියන්නේ හුස්ම රැල්ල. නිච්ඡාතෝ කියලා කියන්නේ සතිය. නිච්ඡාතෝ කියලා කියන්නේ එලඹ සිටි සීය කියලා කවුරක් හරි හිතන්නේ. ඒගොල්ලෝ කියන ඒකත් ඕනේ තමයි. හැබැයි ඒක සියල්ල නෙවෙයි. ඒකට මොනවා හරි අරමව ටිකක් අවශ්‍යයි කියන නිච්ඡාතෝ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා සබ්බ සංඛාරිසු අනිච්ඡා සංඥා කියලා එකක්. අපිට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකෙන් සංස්කාර වලින් තමයි හැම තැනදීම අපි අහුවෙන සංස්කාර කියලා කියන්නේ මගේ කෙරුවාවයි. මට අවශ්‍ය කරලා තියෙන චේතනා. මගේ ප්‍රාර්ථනා ඉච්ඡා. ඉතින් ඒ වෙනුවට සංඛාරයේසු සබ්බ සංගත අනිච්චා සංඥා කියලා එකක් ඔය ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරනවා. අනිච්ච සංඥා කියලා එකක් තියෙනවා. ඕක පැටලිලා තේරවාදෙට දෙකම අනිච්ච සංඥාවට අරගෙන. පළවෙනිම තියෙන්නේ කතමාචානන්ද අනිච්ච සංඥා. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර වෙන අනිච්ච. ඊට පස්සේ අන්තිමට ආනවා කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා. එතන අනිච්චා ලියලා තියෙන ඡායන බැඳි වහ ප්‍රාණ ඡායන. ඉසල තියෙන ඡායන බැඳි ඡායන. ඉතින් හැම අටුවාවෙම තියෙන්නේ මේකත් අනිච්ච කියලා. නමුත් මෙතන තියෙන අනිච්චා අනිච්චා කියන අර්ථකථනය මොකද්ද? සබ්බ සංකාරේසු අට්ටි යති හරායති ජගුච්ඡති. කිසිම ප්‍රාර්ථනාවක් නැහැ ප්‍රාර්ථනාවක් ආවොත් රඳන්නේ ඒක අතහැරලා දානවා. අට්ටි යති. හරායති අතහැරලා දානවා. ජගුච්ඡති ලැජ්ජා හිතෙනවා මම තාම ප්‍රාර්ථනා සහිත පුද්ගලයෙක් නේ. මට අර කෝණේනේ මේ කෝණේනේ කියලා ප්‍රාර්ථනාවල් පිළිබඳ ජුගුප්සාවක් ඇති වෙනවා. ඒක විචිකමගේ යාර තියෙනවා වර්තමාන මොහොතේ ජීවත් වෙනකොට කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. ප්‍රාර්ථනාවක් තිබ්බොත් සොක්‍රටිස් ඇතෙන්ස් නගරේ හරේ ගියා වගේ මොන හරි අවශ්‍යතාවක් වුණොත් කඩේකට යන්න හිතෙනවා. කඩේට ගිගම සේල්ස්මන් සලා කට්ට කනේ hina වෙලා මාත්‍ය ආවද මොනවද ඕන කරන්නේ ලාබෙට දෙනවා අපි ළඟ බඩු ෂුවර් කියන ඔන්න පටන් අරගන්න. ඒ බයිල මොනවත් නැන්නේ ඕනකමක් නැත්තම් අනිත් වගේ මේ වර්තමාන මොහොතේ පවත්වන සතිය සියලු දේම් පිරිච්ච වේලාව බව දන්නවනම් අපිට ආයෙ තවත් හෙටක් මොකද්ද? තව කෙනෙක් මොකද්ද? තව තැනක් මොකක්ද? ඉතින් අපිට ඒක විශ්වාස නැත්තම් තාම ශබ්ද සංස්කාර පිළිබඳ උපේක්ෂාවක් එන්නේ සංස්කාර පිළිබඳ පුංචි ආසාවක් එනවා. ඒක කියනවා මේ අටුවාවේ නැවක් මොහොතට දියත් කරනකොට ඉස්සර දිසා කාක කියලා කාක්කෙක් කරන් යනවලු නැවේ දාගෙන. ඉතින් නැව් කප්පිට දාන්නවලු හුලන් දිසාව. ඒ අනුව තමයි නැව පදවන්නේ. දැන් වගේ GPS නැහැ, මාලිමා යන්ත්‍ර නැහැ, උතුරු දරුව බලන් තමයි යන්නේ. ඉතින් සමහර වෙලාවට අතුරු සුළුසුලන් આવොත් නැව කරකවාගෙන හුලඟට ගහගෙන යනවලු දැන් කප්පිට දාන්නේ නැතිලු දිශාව කොහෙද කියලා දිසා මාරු වෙනවයි කියලා කියනවා. ඒක කැලෙත් සිද්ධ වෙනවා, කාන්තාරේ සිද්ධ වෙනවා, මොදෙදි සිද්ධ වෙනවා. එතකොට යට දිශාව හොයාගන්න බැදන් තියෙනවා GPS දාන්න පුළුවන්, ටෙලිෆෝන් කරන්න පුළුවන්, අල්ලන්න පුළුවන්. එහෙම වෙච්චාම මේගොල්ලෝ ගෙනියවලු කපුටෙක්. එයා නිදහස් කරනවලු. දැන් කපුට ගොඩාක් කල් නැවේ හිර වෙලා හිටපු නිසා එළියට ගිය ගමන් එයා ළඟම තියෙන ගොඩ ගොඩ බිම කොහෙද කියලා හොයනවලු උංගා කුඩට ගිහිල්ලා. දැන් කප්පිටට අවශ්‍ය තැනට ගියේ නැතත් ගොඩ මේවක් ඕනේ කරන්න. මොකද දැන් මාරු වෙලා තියෙන්නේ. එතකොට ගිය කාක්කා ඒකට කියන්නේ දිසා කාක කියලා පුල්ලුවන් තරම් උඩට පීනනවා පියා බල බලනවා කොහේ හරි මනුස්ස වාසයක් හෝ ගොඩබිමක් තියනවාද කියලා. ඊට පස්සේ කියනවා ගොඩබිමක් නැත්තම් මොකද කරන්නේ කියලා. කාක් ඇවිල්ලා ආයෙත් කුඹ ගහේ වහන්නේ. ඒ වගේ අපේ හිතේ මොනවා හරි ආසාවක් තියෙනවනම් කැරකිලා ගිහිල්ලා ආයෙ ගහේ කුඹ ගහේම වහිනවා. පේනවනම් නිවන ඈතක හරි තියෙනවා ආයෙ මේ නැවට එන්නේ නැහැ. මොකද මේකට ගිය ගමන් අල්ලලා හිර කරනවා. ඒ නිසා දිසාකාක උපමාව දෙනවා. අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා මේ මට අසවලා වෙන්න ඕනේ ආත්මේ මේ මනුස්ස ආත්ම නෙවෙයි දිවි ආත්මයක් ඕනේ මට රජ කෙනෙක් වෙන්න ඕනේ සිටු කෙනෙක් වෙන්න ඕනේ මොන හරි ආසාවක් තියෙනවනේ මනුස්සය ඒකට ඇදලා දාන මොකක්වත් නැහැ වර්තමාන මොහොතේ සතියෙන් ගත කරනකොට මෙච්චරමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරත් එච්චරයි පටන් ගන්නකොටත් ඔච්චරයි ඒක අගය කරන්න දන්නවනම් එයාට තේරෙනවා තවත් වෙන ස්වර්ගයක් මොකටේ මේකමයි කියලා බැලුවොත් අපිට කවුරු කිව්වත් කවුරු අපිට ආරාධනා කරත් කපුවේ අපේ වශී කරන්න ගියත් වශී වෙන්නේ මොකද අපි දැනටමත් වර්තමාන මොහොත කියන එක දාන. ඒක නිසා නිකන් ඒ ඒ වෙලාවට කවුරු මොන දෙයකින් අපිව කුප්පණ්ඩ හැදුවත් අපිව නතු කරගන්න හැදුවත් අපි උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සට එනවා මිසක් කුරු විහාරතක් ගින්දට ලං කරා වගේ කවදාහකවත් ඉදිරියට ඇදලා යන්නේ මේකට කටුකුරුන්දේ සාංශ මතක් කරනවා අපි ළඟ මේ පැත්තත් කොක්ක තියෙනවනම් එහා පැත්තේ කොක්ක ඇවිලෙනවනේ ඇවිල්ලා. අපේ පැත්තේ කොක්ක නැතුව දිගහැරලා නම් තියෙන්නේ. වෙන කට්ටිය කොක්ක දැම්මට මේකේ වදින්නේ නැහැ. ඒ නිසා මේ කොක්කට කියන්නේ ඇකිලිච්ච දේ හැකිල්ල කියලා. හැකිල්ල තමයි සරුවචනංශේ සංයෝජන කියලා කියන්නේ. ඒ නිසා අපේ පැත්තේ තණ්හා මාන දිට්ඨි කියන සංයෝජන තුන වෙනුවට දිගහැරිලා නැතිනේ කොක්ක අරෙන් ඇවිල්ලා මොන මද්ද දැම්මත් මොන කොක්ක දැම්මත් අහුවෙන්නේ නැහැ. නිසා අපි ළඟ චපලකම නම් තියෙන්නේ. වංචනික ගතිය නම් තියෙන්නේ. ෂටගතිය නම් තියෙන්නේ ඒ නම් අහුවෙනවා. මේ චිත්තක්ෂණයක සතියෙන් ගත කරන චිත්තක්ෂණයක කිසිම ෂටගතියක් නැහැ. කිසිම වංචනික ගතියක් නැහැ. කිසිම මායා ගතියක් නැහැ. ඒ නිසා මේක විසිතුරු නැහැ. රසවත් නැහැ. හරි කම්මැලි. මේක චපල නම් වංචනිකයි නම් අපිට බොහොම රසවත් වෙනවා. ඉතින් අපි කරන්න දැන මේ චංච චපල වෙච්ච වංචනික වෙච්ච ෂට වෙච්ච හිත දිගාරය. දිගාරියට පස්සේ පේනවා ඒත් කොක වදිනෝ. අහුවෙන්නේ නැහැ. මොකද මේකේ අර කොක්ක දිගෑරලා තියෙන්නේ. අන්නේ කොක්ක දිගෑරෙන බව තමයි තේරෙන පටන් අර ගන්නවා. හැබැයි පිටින් එන කරදරවල අඩුවක් වෙන්නේ නැහැ. තාමත් කොකු අදිනවා. නමුත් මේක ඇවිලෙන ගතියක් නැහැ. මොකද Tamange පැත්තේ කොක්ක දිගහැරලා තියෙන නිසා. ඒකෝට තමයි තේරෙන්න පටන් ගන්නවා කවුරු ඕන කෙනෙකුට ඇවිල්ලා කොක්ක දාන්න කියන්නේ. වහ කණ්ඩ වහ දෙන්න බලන්න වදින්නේ නැහැ. හුණියම් කරන්න බලන්න වදින්නේ නැහැ. ද්වේෂ කරන්න බලන්න වදින්නේ නැහැ. ඒ කියනට තේරෙන පටන් ගන්නවා ධර්ම ආරක්ෂාව කියලා එකක් තියෙනවා. මොනෝ කරන්නේ? ධර්මයට ඕන නම් මාව මරලා දමාවි හේතුඵල ධර්මයට ධර්මයට ඕනේ නැත්තම් ඔය කවුරු මොන જાති කරොක්වත් හරියන්නේ. ඒකට අපි කියනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. උඹ සති ධර්මයේ රකින්නවනම් වර්තමාන මොහොත රකින්නවනම් ධර්ම විශ්ින් උඹ ආරසා කරනවා. උඹ වර්තමාන මොහොතේ රකින්නේ නැත්තම් උඹ අනතුරු වලට අහු වෙනවා. කොයි අනතුරටත් අහු වෙනවා. එතකොට පුංචි දෙයකට බව අහු වෙනවා. ඒක නිසා අපි තනනවා නම් වඩනවා නම් වැඩි යුතු ධර්ම වශයෙන් මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය වශයෙන් පුළුවන් තරම් වැඩි චිත්තක්ෂණ ගානක් එළඹ සිටි සීයෙන් මතක තියාගන්න කාටවත් අපිට හානි කරන්න බෑ බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ විදිහට වර්තමාන මොහොතේ සතියෙන් ගත කරනවා නම් මායයට අපිව නොපිනී යනවා කිය. මච්චු රාජාන පස්සති. නිතරම එළඹ සිටි සතියෙන් ඉන්නවනම් මායව අපි නොපිනී යනවා. මාරේ අපිට පේන්නේ අපි ඇද වෙච්ච වෙලාවට. චපල වෙච්ච වෙලාවට. වංචනික වෙච්ච වෙලාවට. ෂට වෙච්ච වෙලාවට. ඒකට ඉතින් මාරේට එච්චර නටන්න දෙයක් නැහැ. යාගේ උගුලට අපි අහු වෙනවා. ඒක නිසා පුළුවන් තරම් බලන්න මේ මේ චපල ගතිය, වංචනික ගතිය වෙනුවට ඍජු ගතිය, අවංක ගතිය, විවෘත ගතිය, අහිංසක ගතිය ගන්න. ඒක එච්චරම අමාරු කියන්නේ නෙවෙයි මම මේ ඇඳගෙන ආවේ චිත්‍රයේ ගත කරන චිත්තක්ෂණයක් පාස සති චිත්තක්ෂණයක් පාසා එළඹිච්ච චිත්තක්ෂණයක් පාස අපි ওই නිවෙනි ಗುಣ ටික තියෙනවා. මෙතන ඉන්න කවුරුවක්වත් නැහැ ඒක අත්දකපු නැති කෙනෙක්. ඉතින් දැන් කරන්න තියෙන්නේ ඒ හඳුනාගත්ත වෙන් කළ දැනගත්ත මේ චිත්තක්ෂණේ වැඩි වේලාවක් පවත්වීම හරහා වැඩි කිරීමට අපි කියනවා සම්මා ආජීව කියලා. යහපත් ජීපැවැත්ම කියලා. සම්මා කම්මන්ත කියලා කියන සම්මා වාචා කියලා. කට පරිසං කරගනින්. කරන වැඩවලදී මේ මවාපෑම් කරන්න යන්න එපා. එහෙම නැත්නම් චපල ගති පෙන්වන්න යන්න එපා. කොහොම කරුවත් අහු වෙනවා. සම්මා ආජීවය ඇති කරගන්න යහපත් දිවි පැවැත්ම ඒක කරන්නේ તો කොච්චර භාවනා කරත් කුෂ්ඨ රෝගියෙකුට ආයිත්තන් දාලා සලසන්න හදනවා වගේ. ඇඟ පුරාම කුෂ්ඨ තියෙන රෝගියෙකුට මොන ආයිත්තන් දැම්මත් වැඩක් ඒ වෙනුවට බලන්න දවසින් දවස දවසින් දවස මන ජීවන පැවැත්මක් හොඳ බඩ රසාවක් හොයාගෙන පුළුවන් තරම් ලෝකෙට බරක් වෙන්නේ නැතුව සූරකෑම කරන්නේ නැතුව අනුන්ට කරදර කරන්නේ නැතුව ජීවත් වෙන්න යනවනම් මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට ලොකු අනුග්‍රහයක් වෙනවා. ඒ නිසා ඒ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. ධර්ම දේශනා මාලාවෙත් නිතර සටහන් වෙනවා සිළු දිනාට තමයි මේ කරගෙන යන වැඩ බොහෝම උනන්දුවෙන් මේ අල්ලාගත් සති ධාරාව අඛණ්ඩව ගෙන යාම පිණිස මේකත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනා නැත කරනවා ශිළු දිනාට තෙරුවන් සරණයි